අවසරයි ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මෙතන ගනම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් කමඨං සුද්ධ කිරීමක් පිළිබඳ විරුද්ධ වේලාවක් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි දැනටම ඉදිරිපත් කරලා තියෙන විදිහට ලිඛිත ප්‍රශ්න වලින් ඉදිරිපත් කරන සාකච්ඡාව පටන් ගන්නවා සතිವಾರේ පටන් ගන්නවා කාට හරි වෙන ප්‍රශ්න අහන්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න මාතෘකා ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් කාලානුරූපව අපි ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න වලින් පස්සේ ප්‍රස්තාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා අරුණ මනසෝක මහත්මයා සූදානම් වෙ සිටිනවා මම සභාවෙන් ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාවකට දෙන්න අවසරයි ස්වාමීන් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතියේදී හුස්ම රැල්ල සියුම් වී ගත සැහැල්ලු වී සිත එකම අරමුණක පිහිටි අවස්ථාවක ධානවලට නොයා විදර්ශනා වැඩිය නොහැකිද විදර්ශනා වැඩිවීමට ධාන අත්‍යවශ්‍යමද මේක සම්බන්ධයෙන් උත්තර දෙන්න වෙන්නේ සමත විදර්ශනා කියන මේ කාරණා දෙකේදී අදී වියවුලක් වගේ මට පේන්න තියෙන්නේ. ඒක නිසා ඒක හරි අමාරුයි. මේ වගේ අපි සිය ගන්නින් එකතු කරපුවාම කොහොමද සමත උපදෙස් දෙන්නේ? කොහොමද විපස්සනා උපදෙස් දෙන්නේ? කොහොමද අපි එක තාලාවක වාඩි වෙන්නේ? කොහොමද අපි මේ පාරවල් දෙකකින් එකම නිවනට යන්නේ? බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකෙදි මම සන්තෝෂයි මේ ත්‍රිගල ඇදිච්ච කෙනෙක් විදිහට ඉදිරිපත් කරන්න අපේ ලොකු ස්වාමීන් වහන්සේ විතරයි සමත විදර්ශනා කර්මස්ථානාචාර්ය කියන ওই දෙකටම කර්මස්ථානාචාර්ය වෙලා තියෙනවා. අනික හැම තැනකදීම ওই දෙගොල්ල ගහලා. සමත කට්ටිය විදර්ශනා විවේචනය කරනවා විදර්ශනා කට්ටිය සමත විවේචනය කරනවා. ඉතින් නමුත් අපේ ලොකු සාහිත්‍ය පොතේ ලියලා තියෙනවා සමත විදර්ශනා කර්මස්ථානාචාර්ය. ඒ මොකද කාරණාව සම්මතිය කියලා කියන්නේ සමාධි චෛතසිකය විදර්ශනා කියන ප්‍රඥා චෛතසිකය මේ චෛතසික දෙකටම මුල් වෙන්නේ සතිය. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඉතින් මේ දෙක ගැන විශේෂණය කරගෙන මේ ප්‍රශ්න අහන වෙනුවට සතිය මුල් කරගත්ත සතිපට්ඨාන දිගේ යනකොට මේ ප්‍රශ්නේ මතුවෙන තැනක් ඇත්තෙම නැහැ. මේ ප්‍රශ්නේ මතුවෙනවා නම් මූල ධර්ම පටලවා. ඒක නිසා හැම වෙලාවෙදී මතක තියාගන්න ඉන්න අර මුල් උපදේශ පන්තියත් මම පටන් ගන්නකොට ඒක ටිකක් අවධාරණය කරා. මේ අපි එකතු වෙන්නේ සතිය වඩන්න. සතිය ප්‍රශ්න ඇති කරන එක නෙවෙයි සතිය කියන ප්‍රශ්න වලට උත්තරය. ඉතින් ඒක මේ ලස්සනට යනකොට Taman නොදන්න Tamanට විශේෂෝචර නොවෙන මේ සමත සමාධි විදර්ශනා සමාධි ධ්‍යාන සහ විපස්සනා ඥාන ආදී දේවල් නැතිකම නෙවෙයි. ඒක කරුණා කරලා අත් උදව්වට ගන්න ප්‍රශ්න කරගන්න එපා. ප්‍රශ්නයක් වුණා නම් මතක තියාගන්න සතිය නෙවෙයි. ඒක නිසා හැම වෙලාවෙම බලන්න තමයි මේ යන ගමනේ සතිය වැඩෙනවා නම් සතිය වැඩෙන ක්‍රම දෙකක් තියෙනවා. ආධුනික කිව්වත් බලනකොට අපි සතියට එළඹෙන්න කොච්චර වෙලා යනවද? දෙක එළඹිච්ච සතිය කොච්චර පාත් ගන්න පුළුවන්ද? ඉතින් ඕක ඔය දෙකේ අපි ක්‍රමවේදයේ ඉගෙන ගන්නවා නම් ක්‍රමසහවිදි ඉගෙන ගන්නවා නම් මම මට ප්‍රායෝගිකව මූල ධර්ම වශයෙන් මේ සමතේ මේ විපස්සනාව මේ සමාධිය මේ ප්‍රඥාව කියන ප්‍රශ්න උදව් ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෑත කාලේ අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ පළවෙනි පහළ වෙච්ච තායිලන්තේ ස්වාමීන් වහන්සේ තමයි ආචාන්චා යන ආචාර්ය චා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කොයිමතිමයි ගත්තේ. මේ සමත විදර්ශනා භාවනා කියලා කියන්නේ විඥාන විසින් මේ දෙකට කඩලා ගැටන ප්‍රශ්නේ ලනුව කාපු කතියේ ප්‍රශ්නයක්. විඥාණයට ඕනේ මේවා දෙකක් කඩලා ගැටන්න. සතියට ගියාම දෙකම එකයි. එක ගැනීමයි, එක හැරීමයි. ඉතින් ඒකෙදි මොකටද මේ සම්පත විදර්ශනා බෙදන්නේ? බෙදන්නේ කොහේදී කියලා මේ මගේ රැඩිකල් වාදී අදහසක් නෙවෙයි. මීචිගල මේක තමයි පදන. මේකයි මීචිගල ඒක පැත්තක්වත් ගන්න නැති. කවදාම වැඩ නැස කරන්නේ නැහැ. ඉතින් යාමාචාන් චාසෝමි නුවන්සේ මෑත යුගයේ මුළු ලෝකෙතම විශේෂයෙන්ම බටහිරට මේ ධර්මයේ ගෙනිච්චේ මේක ඇතුලේ පංගුවාද, කට්ටිවාද, නිකායවාද, ගුරුකුලවාද හදන්න ගත්තොත් ඕන තරම් මාය ඇති ධම් වෙනවා. කරුණා කළ මොහොතකටවත් දෙන්න බෑ. මූල ධර්ම වශයෙන් තියාගන්න සතිය. සතිය ඉස්සරහින් තියාගත්තම ඒක ප්‍රශ්න ලබනවා. ඒක නිසා ඒ ප්‍රශ්න කරුණින් මම ඉල්ල හිටිනවා හෙට මේ සතිය ඉස්සරහින් තියාගෙන යන කෙනෙකුට මේ ප්‍රශ්නේ මතුවෙනවද? මතුවෙනවනම් මේ තොරතුරු ඇතුළත් කරලා පස්සේ මේ ප්‍රශ්නේ නැවත වර්ණගන්නේ කොහොමද කියලා ආය අහන්න. එතකොට මම හිතන්නේ අපිට සාකච්ඡාවට ගන්න. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා කිරීමේදී හුස්ම නොදැනෙන තත්වයටපත් වූ පසු නාම රූප වශයෙන් අනිත්‍ය මෙනෙහි කළ යුතුයද නැත්නම් ඒ තත්වයෙන්ම සිටින විට නැවත මුල සිට හුස්ම මෙනෙහි කළ යුතුයද? කළ යුත්තේ කුමක්දයි පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ කළ යුත්තේ කුමක්දයි පහදා දෙන ප්‍රශ්න හරිම අහිංසකයි. අර කලින් කිව්වා මෝඩකම් කියලා හිතෙනවා. අනේ මේ පටලවා ගන්න ඒකට හිත කරන්න බෑ. ඒකට කරන්න ඕනේ මොකද්ද කියලා ඇහුවොත් නම් කියන්නේ යමක් නොකර ඉඳ මොනවා ගෙරුවත් ඇනෙනවා. මොනවා කරත් ඇවිදෙනවා. අනිච්ච දුක්ඛම් බැලුවත් ඇවිදෙනවා. නාම රූප බෙදන්නේ දැවිලෙනවා. මේ මේක ලස්සනට දිවාගෙන යන වැඩක් තියෙනවා. ඉතින් ඒකට ආය මේ දෙකට දෙකට බෙදලා ගැට කරන ක්‍රමය. ඒකට කියන්නේ ස්ප්ලිට් මයින්ඩ්. මනස දෙකට කඩන්න හදන. කඩපුව ගමන් ගැටුනවා. අපි භාවනා කරන දෙක එකට එකතෙන් කරනවා. එකතෙන් කරාට පස්සේ කිසිම ගුරු හල්පන් ඕන ගමන්නේ මනස දන්නවා යන්න ඕනද. ඒක නිසා මේ මම හිතන්නේ මම ගිය පාර දේශනාවටත් ඒක ටිකක් ලං කරා. අපි සනිමිත්ත සූත්‍රයෙන් චීප් පැත්තකින් දරුවචනසිට වෙන්නලා දීලා තියෙනවා. නිමිත්තක් කියලා නෑ. නිමිත්තක් ඇතුව තමයි පහළ වෙන තාක් කෙලෙස් පහළ වෙන්නේ. නිමිත්තක් නැතුව කෙලෙස් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා යම් නිමිත්තක් පහළ වුණාද ඒ නිමිත්ත ගිවන් කිරීමෙන් ඒ කෙලෙසේ පහර කරන්න පුළුවන්. පහ කරන්න පුළුවන්. නිරුද්ධ කරන්න පුළුවන්. ඒ නිසා මේ ආනාපානේ අල්ලන්නේ ආනාපානේ නිකලෙස් නිසා නෙවෙයි ආනාපානයේ ඇල්ලිල්ලෙන් අනිත් සියලුම කෙලෙස් අයින් කරන්න පුළුවන් නිසා. අන්දර මේක කිව්වට වටහා ගන්නවාද කියලා ආනාපානය කියලා කියන දන්න ප්‍රමාණ කළා කෙලස් ටික අල්ලගැනීම නිසා අනිකුත් සියලුම කෙලස් අයින් කරන්න පුළුවන්. ඒකට බුදුරජාන් වහන්සේ සලායතන විභංග සූත්‍රයේ කියන්නේ ඉදං නිස්සාය ඉදං පජහත්. ආනාපානය හයියෙන් අල්ලගනින් අල්ලගත්තොත් ලෝකයක් කෙලස් අයින් ලෝකයක් ආතතිය අයින් වෙනවා. ලෝකයක් අසහන අයින් වෙනවා. ඒකට ආනාපාන කියන්නේ ක්ලේශයක්. ඊට පස්සේ ආනාපානෙ ගෙවෙනවයි කියන්නේ ඒකට ඒකත් කියනවා. ඉවරයි ඊට පස්සේ ආයේ නාම රූප මේකට දාගන්න ගියොත් ආයේ අනිච්ච දුක්ඛන් දාන්න ගියොත් ආයේ සමත විදර්ශනා දාන්න ගියොත් ඉතින් අර ගෙවිගෙන යන කෙලෙස් ආයසරයක් එකතු කරගත්තා වෙනවා. මේක තමයි අපේ මනසේ තියෙන ෂටගතිය. මේක තමයි අපේ මනසේ තියෙන මායාකාරී ගතිය. මේක තමයි අපේ මනස තියෙන වංචනික ගතිය මේ සුද්ධ වේගන යනකොට පැය වෙලා හදනවා. ඒකල ආයෙ එක එක බඩ කරන්න හදනවා මේ නාම රූපයි. අනිච්ච දුක්ඛ අනාත්මයි සමත විදර්ශනායි මේ ඔක්කොගෙම වෙන්නේ අපි දන්න දේ පාවිච්චි කරන්න ගන්න. සුතමිනාන පාවිච්චි කරන දන්නේ කඩුව ඉල ගත්තා වගේ අවුලකටපත් වෙනවා. ඒ සමේ ගෙවෙන දෙයට ගෙවෙන දෙය. ගෙවෙන තා ගෙවෙන කෙලෙස්. නාම රූප කියලා මෙතන දැම්මත් කෙලෙස්. අනිච්ච දුක්ඛ අනත්තම් කියලා දැම්මත් කෙලෙස්. සමත විදර්ශනා කියලා දැම්මත් කෙලෙස්. ඒක කල්පනානේ. එතකොට වෙන්නේ ගෙවෙමින් පවතින දැන ඒ නිසා ඒකේ කරන්න ඕන මොකද්ද කියලා ඕක නිකන් ගහන්නත් එක ප්‍රශ්නයක් තොක්කක් අයිනවා වගේ තමයි යමන් නිකන් හිටපන්. ඕක කරන්න එපා රුම්ම ඉරි. සුම්මයි කියන්නේ නිකන් හිටපන් කියලා දෙමලෙන් කියන්නේ. just be. ඒක විතරයි අපිට බැරි. නමුත් ආනන්ද සප්පාය පොට්ටපාද චූල ශුන්්‍යත වගේ ඊටාම ගැඹුරට මේක සාකච්ඡා කරන ਸਰවචනසේ සඳහන් කරලා තියෙනවා. අපි යම් වෙලාවකට මේ කොන්තටෝම ගිවං කරගෙන, ක්ෂය කරගෙන, වැය කරගෙන නිකන් අඩියට පතුලට මණ්ඩි වැස්ස වගේ ඉන්නකොට එකපාරම ඔක්කොම විශ්ිනවා අහේතුකව වගේ. ආය ශබ්ද ඇහෙන්න ගන්නවා, ආය දිවි ගෝටයක් අඩේසන කළ කටදන්නවා අපි දඟලන්න ගන්නවා. සතිය නැති වෙනවා, සමාධිය නැති වෙනවා, ඇවිස්සෙනවා. ඒ ඒක අපි කරන දෙයක් නෙවෙයි. ඇවිසිච්චාම යෝගාවචරය කියන අඩේ ඔය සතිය කැඩලා දෝ සමාධිය කැඩලා දෝ සීල දුර්වලකමක් දෝ මේ පරණ කර්මයක් දෝ කියලා නෑ මේ හේතුඵල ධර්ම වල හැටි ඒක ආවට පස්සේ දැන් සරුවචන් වහන්සේ හෝ ආර්යයන් වහන්සේ නමක් දන්නවා tempat වුණොත් අනිවාර්යයෙන්ම තවිස්සෙ ඇවිස්සුම අනිවාර්යයෙන්ම tempat එතන උන්වහන්සේලා ගණන් ගන්නෑ මේක මේ ඇවිස්සුනට ආය tempat වෙනවා දැන් යෝගාවචක අලුත්නේ යෝගාවචරය කෝඩුයිනේ. කෝලකස කියනයි එතකොට වටපිට බලන දැන් මම මොකද කරන්නේ? ආනපාන බලනවාද විපස්සනා කරනවාද සමථ කරනවාද? ඒ වෙනුවට ධර්මචන්සේ සඳහන් කළ තියෙන ඔබට සැකනම් මේක ඉබේ තැන්පත් වෙ කියන එකට සැකනම් අර මෙතෙක් වෙලා බල බල හිටපු ආනාපානෙ මතුවලා කියන එක බලන්න. දැවිසිච්චා මෙන්නේ ආයතනපණේ මතුවලා. මතුවලා නම් සැකනම් ආයතනපණේ කියන්නේ ඒකට ඒක ආයතනපත් ඒක හරියට නිින්ද මැදදී අවදි වෙච්ච බබෙක් ඒක පාට අඬන්න හදනකොට අම්මගේ දිලා නාවන්ටවත් කිය දෙන්නවත් නැහැ. එහෙම තට්ටු කරලා එතනම නිදි කරනවා න්යායසෙද. මොකද අතරමැද නැදීලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී වැඩි කලබල කරන්නේ නැතුව ඒ ඇඳේම ඉඳද්දී කොට්ටේට එකක් ඔළුව තියලා කියනවා බබදු කියනවා. ඒ වගේ අර ඇවිස්සුනාට ඒ සම්පූර්ණ ඉවරලා විසිනා නෙමෙයි ආයෙත් tempත් වෙනවා ආයෙ විසිනවා ආයෙ tempත් වෙනවා ඒක සොම ස්වයන් සිද්ධ ක්‍රියාවක්. දන්න කෙනා මේක කරදරයට ගන්න නැහැ. දන්නේ නැති කෙනා ප්‍රශ්න අහනවා. යාළුවා කියන්නේ පුළුවන් නම් නිකන් ඉන්න. එහෙම නැන්න ඊගාවට පේන ආනාපාන දිහා ආයෙත් ආධුනිකෙක් වාගේ අද වැඩ පටන් ගත්ත කෙනෙක් වගේ කරන්නේ. ඒක බොහෝ දුරට ආයෙ tempත් වෙනවා. මේ tempත් වුණාට ඒක අනිත්‍යයි. ඒක ආයෙ විශ්නවා. ඒ විශ්නාට ඒක අනිත්‍යයි. ආයෙ tempත් වෙනවා. මේක ළඟ ළඟ tempත් වෙනවා, විශ්නවා, tempත් වෙනවා, විශ්නවා යන දිහාම අර ජීවන කෝල ගතිය නැතිලාට තේරෙනවා මේ දෙක ප්‍රත්‍යুৎපන්නයි කියලා. මේ දෙක හේතුඵල දෙකක් අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් හටගන්නවා. tempat තුනත් ඇවිස්සෙනවා, ඇවිස්සුනොත් tempat වෙනවා. ඉතින් කියන බලාගෙන මනසට කියනවා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන මනස. සතිය තිබුණත් නැතත් කම්ප වෙන්නේ නැහැ. සමාධිය තිබුණත් නැතත් කම්ප වෙන්නේ ඕනෝකට ඥානෙ කියන්නේ. ඔකට ප්‍රඥාව කියලා කියනවා. විපස්සනා කරනවා කියන්නේ අපි මේ දෙකේදී මේ වෙලාවේදී දරා ගන්න බැරි තරම් දුකක් එන්නේ නැහැ. විසහා ගන්න බැරි තරම් මානසික පීඩනයක් එන්නේ නැහැ. බොහෝම සුළුවට tempat වෙන විශ්ය. ඕක දිගේ බලාගෙන නෝට වෙනවා සියල්ලම මනෝකුබ්බංගමයි, මනෝසෙට්ටයි, මනෝමයයි. මනෝකුබ්බංග වාදම්මා, මනෝසෙට්ටා, මනෝමයා, මනසාචේ පසන්නේන භාෂතිවා කරෝතිවා තතෝ මං සුකමං වේති ඡායාවන පන්න. ප්‍රසන්න මනසින් මේක දිහා බලන් ඉන්නවනම් Taman යනකොට තමන් පිටිපස්සේ ඉන්න හේවණල්ල වගේ හේතුඵල ධර්ම තේරෙනවා. මේක ප්‍රශ්න කරගෙන නටන්න ගත්තොත් කුරේ පිටිපස්සේ නෑ කරක්කරෝද වගේ වද දෙනවා. මේකට මනස අප්‍රසන්න කරගන්න එපා. මේකට වචන කතා කරන්න එපා. මේක වාග් බහුලීට ලක් කරන්න එපා. මේක ප්‍රපංච කරන්න එපා. මේක ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්නයක් වෙනවා ඒක ඇත්ත. මොකද හේතුව දන්නේ නැහැ මේ කතාවක්. නිකන් හිතුවත් මේක තැම්පත් වෙයි කියලා. ඒ නිසා කියන්නේ මේක දිහා බලලා නොදැක්කා වගේ ඉන්න. ඒක ඇහිලා නෑ ඇහිලා වගේ ඉන්න. මේක දැනිලා මේ මූලධර්ම හදන හිත දැක්කට පස්සේ මැට්ටික් මෝලෙක් අමණේක් වගේ ඉන්නේ. මැලමිණියක් වගේ ඉන්නේ. ඉහිලි බුදුහාමුදුර අපිට කියලා තියෙන චක්කමාස යතාන්දෝ සෝතවා පදිරෝ යතා කියලා. මේ මිනිසු ගහ ගන්නකොට කරන එක නෙවෙයි ඒක. ඒකෙත් කිව්වොත් හොඳයි. හැබැයි ඒකට නෝන්ජලයි කියලා කියනවා. ගහ ගන්න වෙලාවේ දැක්කේ නැතුව හිටියාලේ නිකුත් නමුත් මෙතෙන්ද යනකොට මේ ඔක්කොම රූප සංඥා මට්ටමටපත් වෙලා ඉවරයි. මේ රූප ගැන නෙවෙයි කතා කරන්නේ. එතෙන්දි දැක්කට නොදැක්කව වෙන්නේ කාටිට වැඩි බොහෝම ප්‍රායෝගිකයි. ඇහුනට නෑහුනා වගේ එක බොහොම ප්‍රායෝගිකයි. ඒ වගේම එච්චනම ප්‍රතිපල. ඒක මනස අප්‍රසන්න වෙන්නේ නැහැ. පදුත්ත මනසක් ඉන්නේ නැහැ. පදුත්ත මනස තමයි කෙලස් කියන්නේ. මෙතනදි බලනවා කෙලෙස් තිබුණට කෙලෙස් වගේ තිබුණට නික්ලේශීව ඉන්න. කෙලස ගන්න නැතුව ඉන්න. ඒක ශිල්පයක්. ඒක විද්‍යාවක් නෙවෙයි ඒක කලාවක්. හැබැයි එතන ඉන්න කෙනාට බනින්න වටින්නේ නැහැ. මොකද එතෙන් යන්න බෑ හැම කෙනාටම. ගා පිං ඇති කෙනෙකුට ශිල්ප දන්න කෙනෙකුට තමයි යන්නේ. නමුත් තාම යෝනිසමස්කාරයේ සම්මා දිට්ඨිය අංග සම්පූර්ණ වෙලා නැති නිසා මෙයා ප්‍රශ්න නගනවා. ඒසොට මූල ධර්ම දැනුම ඇවිල්ලා අයියා වෙන්න හදනවා. හුඟක් වෙලාවට අක්කා වෙන්න හදන්නේ. මට පේන විදිහට අක්කලට තමයි ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. ඒ වුණත් අයියලා ගොඩක් කියනවා හොඳයි. අයිය වෙන්න හදනවා අක්කා විදිහට මේ මට තාම නාම රූප වැටුනේ නැහැ. මට තාම මේක සමථ විපස්සනා තේරුන්නේ නැහැ. මට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ තාම. කෙලෙස් යනකොට මට කතා කරලා කියෙත් නැහැ. ඉතින් දැන් ආය අවශ්‍යවත් නැති වෙච්ච කෙලෙස් කියනවා. දුවට මතක තියාගන්න ධර්මයේ වැඩ බාරගත්තට පස්සේ ඒක කරගෙන යනවා. ඒකට ගොඩාක් ඉවසීම අවශ්‍යයි. ඒ ඉවසීම අමානුෂික ඉවසීමක්. මෙතෙන් යන කෙනාට විතරයි මේ මේ ඉල්ලීම ඉඳන් තියෙන්නේ යමක් නොකර ධර්ම පිළිබඳ 100%ක්ම විශ්වාසයෙන් හේම යන්න දෙන්න. යනකොට ඒක මුදුම ලස්සනට අවිෂ්ණුත් tempත් වෙනවා tempත් අවිෂ්ණුවා කියන කතාවට යනවා. ඒක මේ ඔය චුලසුඤ්ඤත සූත්‍රය වගේ තැන්වල පෙන්ලා දීලා තියෙනවා අරූප ධ්‍යාන වලට සමාන කරලා. දුංගෝදනේ කාණමයේ විපස්සනා කරන කටයුතු කොයිද අරූප ධ්‍යාන. රූප ධ්‍යානවත් නැතු කොහොමද කරන්නේ කියලා නමුත් සංසන්දනාත්මකව පෙන්වන්න පුළුවන් මනස වැඩ කරන්නේ එක තාලෙකට. ඒ නිසා කෙටි උත්තරේ මේ වෙලාවේදී පැහිය වෙන්න හදන්න එපා, අක්ක වෙන්න හදන්න එපා, අයියා වෙන්න හදන්න එපා. මට මේක දිහා බලාගෙන නොසලෙන මනසකින් ඉන්න පුළුවන්ද? අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන තාදී මනසක් නොසලෙන මනසකට මොකද දරා ගන්න පුළුවන් නම් මේ වැටහෙන දේ දරා ගන්න පුළුවන් නම් එකම දේ ඒක දිහා දේශ බලා සිටීමේ ඇත්තටම විපස්සනා කියන්නේ එච්චරයි විපස්සනා කියලා කියන්නේ දෙයක් දිහා බලාගෙන අනා ගන්න නැතු ඉන්න පුළුවන් ගා ගන්න නැතු ඉන්න පුළුවන් නම් අභිරබ්බනේ අභිවදනයේ අජෝසනේ නැතු ඉන්න පුළුවන් නම් විපස්සනා අභිවදනය කියලා ඒ කියන්නේ කතා කරන්න යන්න කතා කරපු ගමන් මේක තමන්ගේ ප්‍රශ්නයක් වෙනවා. අපි නන්දනය කරනවා කියන අටේ මට මේක නැවත නැවත වේවා කියලා ඊළඟට එපා. අජෝසනී කියලා කියන්නේ මේකට ගෙවදින්න එපා. මේ අනුන්ගේ දෙයක් නෙමෙයි. මේ රූපත් නෙමෙයි මේ රූප සංඥා. ඒක දිහා බලානින්ද අපි නැවත ප්‍රශ්න කළා නැවත සාකච්ඡා කරලා අපි ධෛර්යයක් ඇතගෙන ලෑස්තිලා ගියෝ දවසක පුළුවන් වෙයි මේවා තිබුණට ඇගේ දා ගන්න නැතුව ඉන්න. අවසරයි ස්වාමීන් වහන්ස ඊළඟ ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්ස සක්මණේ සිට පරයන්කේට අසුන් ගතිමි සතිය ආනාපානය හා බැඳී ඇත සුළු වේලාවක් ගත විය මා නොදැනුවත්වම සිත පලා ගොස් ඇත මා ආනාපානයේ පසුවන බව දැනේ සිත නැවත කැඳවා කමඨහන හා බැඳී තවත් සුළු වේලාවක් ඉක්ම යයි සිත විසිරේ. යලි සිතට දැනුවත් කර මූල කමඨහනට හා එක්ව ආනාපානය කෙලෙමි. පැයක කාලයේ ඉක්ම ගියේ මේ අයුරිනි. මූල කමඨහන හා බැඳී සුළු වේලාවක් පවතී. යලි විසිරේ. සිත කැඳවා මූල කමඨහන හා එක්ව සුළු වේලාවක් පවතී. ආදී වශයෙන් මට බොහෝ වේලාවක් මූල කමඨහන හා බැඳී සිත පැවැත්වීමට උපදේශක් පතමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මම හිතනවා මේ ප්‍රශ්න කරු උසාවියට කැඳවන්න කැමති වෙන්නේ රස ප්‍රශ්නට උත්තර දෙන්න කැමැතිද සභාව වෙනුවෙන්? මුන්නේ මොකද දෙනකොට මම කියන මොකද දෙනකොට කියලා භාවනා කරගෙන ඉන්න මොකද දෙනකොට මේ ප්‍රශ්න තියෙනවා හරි විචිතුරු තනක් මේක නම පිටපොට ගිහිල්ලා තියෙන්නේ කැමැති ආයෙත් කඳෝ මේ විසරක් මේකේ සම්කිසි වාක්‍ය දෙක තුනක් නිවිලා තියෙනවා මේ මහත්යත් මේ මහත්යත් දන්නේ නැතු මේ මහත්යගෙන් කට උතරයක් ගන්න ඕනේ උසාවියට සාක්ෂි කරගන්න වෙනවා හිත පිට ගියයි කියලා දන්නේ කොහොමද කියලා මං අහනවා හිත පිට ගිය බව Taman දැනගත්තේ හෝ දන්නේ කොහොමද සාමයන්සේ සාමයන්සේ එමෝ දැන් මගේ සීත ආරම්භයේ තියලා දැන් ආරම්භයේ කියනවා අසමෝ බලෝට ආරම්භයේ නෑ මම විදතිය කරා හොයන්නේ මම කියනවා මම මේ ඉන්නේ මගේ මොන කොටා නෙවෙයි කියන්නේ කොයිවද එතකොට එතකොට ඒක දැනගන්නේ ඒකේ ඉන්නකොටද නැවත ආවට පස්සේ. අර ඒක තමයි අතාර්කික දේ. දැන් අපි සතියෙන් ඉන්නවනම් කරන්නේ දෙය දන්න. දැන් මෙතන සතිය නෑනේ. ඒ නිසා දන්නේ කොහොමද? කවුද දන්නේ? මගේ. එතකොට ඒක නෙමෙයිද සතිය කියන්නේ. චිරණ දෙයට එළඹෙන එකනේ සතිය කියන්නේ. දැන් චිරණ දෙයට එළඹිලා නැතිනේ. අරමුණෙන් පිට ගියාට චිරණ දෙයට එළඹිලා නැතිනේ. ඒකට සතිය කියන්නේ නෑනේ දැන්. එතකොට දැන් මේක සතිය කියලා එක අත්දැකීමක් විස්තර කරනවා. සතිය නැහැ කියලා තවත් දැකීමක් විතර කරනවා. දැන් සතිය නැහැ කියලා කියන විස්තරය මේකෙන් තිබුණේ නැහැ. ඒකයි මාත්‍ර උසාවියට කැඳෙන්නේ. දැන් සතිය නැති බව විස්තර කරමින් නොඉන්නේ. එතකොට සතිය නැති බව විස්තර කරන්න පුළුවන් නම් මේක සතිය නෙවෙයිද? එවැනි වටිනා සතියකට සතිය නෑ කියලා බැන්නට පස්සේ උගේ සහයෝගයක් ගන්න පුළුවන්ද? ඕක තමයි සාපේ කියන්නේ. ඒක ඔකයි සාපේ කියන්නේ. ඔකයි කෙලස් කියන්නේ. හිත කරන්න දෙන උපරිම කෘත්‍යය කරනවා. පිට ගියානක් කරනවා. අපි ඒක ලොකු සාන්තිට කියනවා අනේ බලන්නකෝ මට සතිය නැතුණා මට සමාධිය නැතුණා හිත පිට ගියා. මට කියලා දෙන්නකෝ දිගටම සතිය අරමුණේ තියාගෙන ඉන්නේ නැති ස්වාමීන් වහන්සේ. දෙම ඉතින් එතකොට මේ විදිහේ සතිය උත්කෘෂ්ඨ කෘත්‍යයක් කරන්න හදනකොට අරමුණෙන් පිට ගිහිල්ලා ඉන්නේ එයා ඉන්න බව දන්නවා. ඒකට සතිය නෙවෙයි කියලා අපි වරබල් මා යාට අනුචාර නමක් පට බඳලා අපහාස කෙරුවොත් සතිය වැඩෙයිද ඊට පස්සේ වෙන මට අරමුණේම දිගට තියාගෙන කියලා අපි අරමුණේ හරියට මේ රත්තරන් මිනිමුතු කියනවා වගේ මේ අරමුණේ ඉන්න එක නෙවෙයි අරමුණේ ඉන්නකොට සතිය පවත්වනට වැඩිය වටිනවා අරමුණේ නැති විතාවේ නැති බව දන්න. ඒකට කියනවා සත්‍ය විවිධාංගීකරණය වීම. එහෙම නැත්නම් සතිය විචිත්‍ර වෙලා මල්කල ගැන්වෙන වෙලාවක්. ඒක නිසා සක්මණේ අපි ඇවිදිනකොට මඳහරියේ පියවර පියවර දිදී යනකොට අපි තුන සතිය තියෙනවා. එතකොට හැදෙනකොට සතිය කැඩෙනවයි කියන්නේ. ඒක කැඩෙන බව දන්නවනම් තමයි. දැස්චිලා යන්න වෙලාවට මෙන්න රූප පේනවා, ශබ්ද ඇහෙනවා. ඒ වෙලාව තමයි සතිය වැඩෙන වෙලාව. නැදතිලිය ආය වැඩෙන්න දෙයක් නැහැ සතිය තියෙනවා. සතිය වැඩෙන්නේ හැදෙනකොට ඉරියාපත සංදීයේදී සත්‍ය වාර්තා කරනවා. මෙතන ඉරියප්ප සංගයක් නෙමෙයි මෙතන අරමුණෙන් අරමුණට මාර්ගයට අරමුණු සංදිස්ථානය. ඒ සංදිස්ථාන කැමැති නෑ කියන්නේ හිත දෙනවට කැමැති නෑ අලුත් දෙයකට කැමැති නෑ රැඩිකල් පාදයකට කැමැති නෑ අමු මැට්ටා අමු සම්ප්‍රදාන කුල මිනිසයා. ඒක සත්‍ය කොට වෙනවනේ. ඒක නිසා කියනවා මේ වංගු වංගු ගලන කොටයි වගක ලස්සන සයිඩ් දෙකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා මේ ත්‍රිවිධ දෙක කියලා ගඟ මෙහෙම කෙලින්ම යනකොට ලස්සන නැහැ. මෙහෙම වැඩි වැඩි, දිවැඩි වැඩි වැඩි, ගල්වල තැටි තැටි යනකොට ගඟ කලසන. යන කෙනෙක්වත් දන්නේ නැතකින් බලනකොට සයිඩ් එකෙන් බලන රස නැහැ. ඒක කෙලින් බලනකොටම අජුවයි ඇත්තට. එනිසා සතියට වැදෙන්න දෙන්න කරුණා කරලා අකුල් මාට්ටු දාන්න එපා. කරුණා කරලා ඔයගොල්ලෝ දන්න දේවල් දාලා අහිංසකව වැඩන සතියට විවිධාංගිකරණය වෙන සතියට මල්පට ගැන්වෙන සතියට අකුල් හදන්නවා. ඒකට ඇට වැඩෙන්න බෑ. ඒක නිසා මම තව ඩිංගිත්තක් වෙලාව ගන්නවා. මේ ළඟදී ඒ මං කියවපු පොතක තිබුණා සුද්ධෙක් ඒක කරන්නේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දානවා මිනිස්සයා කියලා දානවා. ඒ MRI ස්කෑන් එකට දාලා යාට රූප පේන්නේ සකස් කරලා කියනවා රූප බලනකොට මොළයේ කොයි අංශද ක්‍රියාත්මක වෙන්නේ බලන්න පිටිපස්සේ පාලක මැදින් පරීක්ෂා කරනවා. ඒකට එකපාරට ඒ පරීක්ෂණයට භාජන වෙන එකට නොකිය මේක සද්දයක් ඇහෙන සරස්සනවා. එතකොට අර මොළේ වැඩ කරන තැන මාරු වෙනෝනේ බලන තැන ඉඳලා දක්න තැනට ඊට පස්සේ දැන් ආයේ සද්ද නැති කරනවා. ඒකට උපදෙස් දීලා තියෙන රූප බලපන් කියලානේ. ඒකට බලනවා ශබ්ද ඉඳලා නැවත රූප බලන තැනට ස්නායු මාරු වෙන්න කොච්චර වෙලා යනවද කියලා. ඒතර පාලක පරීක්ෂණයක් තියෙනවා ශබ්දිකටම රූප විතරමයි. රූප විතරමයි. එතකොට පේනවා ශබ්දික ඉඳලා දැන් ආපහු රූපෙට එන්න උපදේශ කරු කරන මනස ක්‍රියාත්මක වෙනවනේ. උපදේශ ඉඳ තියෙන රූප බලපන් කියලානේ. ශබ්දේ බාධාවක් නෙවෙයි. ශබ්දකින්කට රූපෙට යනකොට ස්ථාන හතරක් මට්ටම් හතරක් මානසික ක්‍රියාත්මක වෙනවලු ස්නායු ශෛල්‍ය විද්‍යාවන වැරද්ද ඉන්න බව දන්නවා වැරද්ද මොකද්ද කියලා දන්නවා හරි දේ දන්නවා හරියට එන පාර දන්නවා සද්දයක් අහනක වැරදි බව දන්නවා අහන්නේ සද්දයක් බව දන්නවා නැවත ඉන්න ඕනේ රූපෙට බව දන්නවා යා ඉන්න දන්නවා ඊට පස්සේ ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා ද්වේමේ භික්ඛවේ තථාගතස්ස දේශනා පරියායන බහන්ති අච්ඡං අච්ඡේතෝ පස්සතයන් පඨම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡතයන් ဒုတိ ය ධම්ම දේශනා මහාන වැරද්ද වැරද්ද වශ දක්ුව ඒකයි පළවෙනි කොටස මම උගන්වන්නේ උඹලට ඕන වැරද්ද දැකපළා ඊට පස්සේ වැරද්දෙන් නිවැරද්දට හැදියන්න වැරද්ද දකින්න නැතුව අනිවට නිවැරදිම ඉන්න ඕනයි කියලා අනාව වගේ මිදෙන්න දෙයක් නැහැ. දැන් අවසාන වාක්‍යය ඉන්නේ විදිහට. ඊට පස්සේ අපි දැන් සමාන දෙකකට ඉස්සෙල්ලා විනය පොත කියුවා නිස්සරණ. ඒ සංඝයායකට විනය පොත කියනකොට බුදුජානක වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒකට කියන්නේ අච්චේ කියලා. අච්චේ කියන්නේ අත්තරද්ද. අපි අදින් අත්තරදි සිද්ධ වෙනවනේ භාම මහා ජීවිතේ. ඒ අත්තරද්දක් වෙනකොට අත්‍තරද්ද නිවැරදි කරන්නට පියවර හතරක් බුදුහාමුදුරු පෙන්නනවා. තමන් අත්‍තරද්දක් වෙනවා. ඉතින් 12න් පස්සේ දාන වැළඳුවා. වැරදිලා. ඒක නැත්තම් මොකක් හරි වෙච්ච. එතකොට සරති විපචති උත්තානි කරෝති දේශීති කියන පද හතරක් බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් වැරදුනාට පස්සේ යාට ඒක සිහි වෙනවා මම වැරදි කියලා. ගුරුවරයා කියලා නෙමෙයි ගහලා නෙමෙයි. ඒක තමයි වැදගත්ම දේ. මම මෙතෙන්දි වැරදි කියලා තමන්ගේ හෘදේ සාක්ෂිය කියනවා. වැරද්ද බව දන්නවා. ඊළඟම ජීවිතේ ඉතාමත් වැදගත් වෙයි. වෙන කෙනෙක් දැනගන්න එක නෙවෙයි. තමන් දැනගන්න මාගේ වැරදුන හැබැයි බය නැහැ, ලැජ්ජ නැහැ. ඒ චකිත කරගන්න එක නිබ්බජති. හොඳට විස්තර කරලා බලනවා. 12ටයි ගාන වරන් ගන්න කතා කරන්න ඕනේ. මගේ කෑදරකම නිසා හෝ පොඩ්ඩෝසු කරගිච්ච නිසා හෝ මොනවා හරි එකකින් මම දුලයින් පැත්තේ කෑවා. හැබැයි ඒක ලැජ්ජාවෙන්වත් බයෙන්වත් ද්වේෂයෙන් නෙවෙයි සාකච්ඡා කරන්නේ. අපි වැරද්දක් වුණා වැරදි තමයි විකාල පොළොව. ඒකට මට හේතුනේ මොකද? පොඩ්ඩෝසු වැරදිලා. ඒ නැත්තම් කාරණා කාරණා මට මොකක් හරි කියන්නේ මේ විපජ්ජති. ඊට පස්සේ ඔසවලත් කෙනෙක් ගාවට ගිහින් කියන්න ඕන කියලා හිතෙනවා. මගේ වැරද්ද තව කෙනෙකුට හෙලි කරන්න ඕන කියලා හිතනවා. එදි කරන්න දැන් කම්පෙටි ගන්න දේශනා කරනවා. ඒකට අර වැරද්ද නෙවෙයි දැන් තියෙන්නේ සාසන ලස්සනක් නේ දැන් මේකේ තියෙන්නේ. ශාසනික වශයෙන් ලස්සනක් නේ දැන් තියෙන්නේ. ඒකට තියෙන්නේ ආයති සංවරය කියලා. මේ පුද්ගලයා විනයට කොහොමද ඇති? විනයට කොහොම කරුකයි? ඒ වගේම යටහත් පහක්. තව සංඥා කෙනෙක් ආවට කියේම ඇලපේ. මට මෙන්න මේ ආපත්‍යක් සිද්ධ වුණා. මම ඔබට හෙලි කරන්න කැමතියි. එයා කතා කරලා කියනවා ඇලපේ. මම දන්නවා ඊට පස්සේ මේක නොකරන්න වග බලා ගන්න. එහෙමයි එහෙමයි. මම වග බලන්නේ අපි දෙන්නා ළඟ බුදුහාමුදුරු ඉන්නවනේ දැන්. මේ වැඩේ කරනකොට වෙන බුදුහාමුදුරු ඉන්නවා. මොකද මයිලගේ අහත් පහක්ම තියෙනවා. මෙයා ශුද්ධ මම වැරද්ද හේලි කරනකොට ඵලය යන්න කියන්න බෑ. ඒ කියන්නේ ඊට පස්සේ මේකදී මට වැඩි මාතෘකාවක් කාරණා මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා කියනවා. අන්න ඔය ටික දෙන්නේ නැතුව එක්කෙනෙක් කරන වැඩේ තමයි හිත පිට ගියාම ආපහු වෙනකොට. අපි ළඟම තියෙනවා දැනීමක් හිත පිට ගියයි කියලා. මේකට පශ්චාත්තාප වෙන පෘථග්ජනය. මෙයාට පශ්චාත්තාප වෙනවන ඕ පෘථග්ජනය. පශ්චාත්තාප වෙන්නේ කලියුද්ද කරනවා ආකර්ණාස. ආයේ මේ අරමුණට ගන්න නෙවෙයි. වැරද්ද දන්නවා. මේක වැරද්ද හදන්න ඕනේ බවක් ගන්නවා. ඊට පස්සේ යායසුත නැත්තම් ඒකත් යනවා. මේක මේක බුදු ආමරණ සිද්ධ වෙනවා. රහතන් වහන්සේට සිද්ධ වෙනවා. වැරද්දක් නෑ මොකද ක්‍රමානුකූලව හදනවා. අනේ හැමදාම නිවැරදි ඉන්නවා කියන එක වෙනවා ඉක්මන් බාරට පස්සේ. දන්නවද? ඒක දන්නවද? ඉක්මන් බාරට පස්සේ නම් වරදින්නේ නෑ. ඕගොල්ලෝ hina වෙනවා මේ ළඟදී ජර්මන් ධර්මදෝස සොසයිටි එක අපේ ධම්මනිසන්දේ ස්වාමීන් වහන්සේ ජාතික වීරයෙක් වශයෙන් නම් කරන්න කියලා ඉල්ලීමක් කරා ජාතික වීර්යයන් පත්‍රීමේ පදනමට. ඊට පස්සේ ඔක්කොම ඉල්ලගෙන තිබුණා. ඒකේ සුදුසු තැන් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ වෙනකොට මැරිලා ඉන්නේ. ওই ජාතික වීර්යයක් බඩපත් කරාට පස්සේ පිස්සු ගිලියොත් තියෙන්නේ. අර කොමිටි වග කියන්න බෑ. ඒසාර ජාතික වීර්යය කියන්නේ පළවෙනිම සුදුසුකම මේ වෙනකොට මැරිලා තියෙනවා. ඒකයි අපි මලකෙවල් වලට කියලා ಗುಣ ගායනා කරන්නේ. මේ ಗುಣ ගායනා කරලා වැත්ත පිසිවිලියොත් ඉන්නේ අපිත් ඉවරයි. මලකෙවල් වලට යන්නේ ඇත්තටම උ මැරිලාද බලන්න. අමාරු බොරු කරනවා. බය නැතුව චරිත සාතික දෙනවා. මොකද නැගිටින්නේ ඒ වගේ ඉන්නකන් චරිත සාතික දෙන්න හරි බයයි. ඒ අපේ හිතට එහෙම නැත්නම් මේ සතියට කරන්න බැරි වැඩ කරන්න එපා. සතියේ දෙන්නේ ඇති හැටි පෙන්වීම විතරයි. අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්න බව දැනගන්න. නැති වෙලාවේ දන්නවනම් අරමුණේ ඉන්නකොට අරමුණක ඉන්න බව දැනගන්නට වැඩිය හොඳයි. අරමුණේ නැතිකොට ඒ බව දන්නේ. මේක බෞද්ධයෙකුට කියලා දෙන්න හරිම අමාරුයි. මොකද බෞද්ධයෝ සුචරිතවාදී. ඒක පාට පශ්චාත්තාප කරන මගේ හිත පිට ගියයි. ඊට පස්සේ හදන්න බෑ. දැන් හිත පශ්චාත්තාප වෙනවා. දූෂිත මනසනේ. ඒ වනසෙන් වචන කතා කරපු ගමන් කරත්ත පිටිපස්සේ ඉන්න වගේ කුරේ පිටිපස්සේ භාෂති වාකරෝති වා මේ හරකයි පිටිපස්සේ කුරේ ඒක සතුට වෙන්න ක්‍රමය බුදුහාමර පෙන්නන්නේ කලියුත්තක් තියෙනවා කලබල වෙන්න එපා සිත පිටිය ආවා අවත් පස්සේ දන්නවා දැන් කිචර දන්නවා අපව එන පාර ඇවිල්ලා තියෙනවා ඒක සතුට වෙනවා සතුටේ මොකන්ද පරෝපදේශ රහිතව පිටිගිය හිත අපව එන්න දන්නවා ඒක සතුට වෙන දවසේ හැම පිටේ යනක්ව සතුට කරනවා කියලා. සාදු සාදු මට මේ යන්න ලොක්කර කරේ ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේදී හුස්ම ඉහළ පහළ වැටීම දෙස යම් වේලාවක් බලා සිටින විට හුස්ම ගැනීමේ වේගය ක්‍රමානුකූලව අඩු වී යන බව හැඟේ. ඒ බව දැනෙනවත් සමගම හිත තුල යම් සැහැල්ලු හිස් බවක් මතුවී එයි. ඒ මොහොතේදී ඒ හිස් අවකාශය දෙස අවධානය යොමු කළ යුතුයද නැතිනම් ඊටාම සිහින්ව දැනෙන හුස්ම ඉහළ පහළ යාම තවදුරටත් බලා සිටිය යුතුයද කරුණාවෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. අතර මේක පිළිබඳ විනිශ්චයක් අපිට නැහැ. භවනා කරන කෙනාට විනිශ්චය දීලා නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. අපි ආහඬ ඊට නැගගෙන එනකොට හඳ අවචාවට ලක් වෙන හඳ ලීන වෙනවනේ. ඊට නැගගෙන තරු නැති වෙනවනේ. අපි තරුව දිහා බලාගෙන ඉන්නකොට ඉරේ ඕභාව වැඩි වෙනකොට වැඩි වෙන ආභාව තරුවන පෙන්නේ. ඉතින් ඒකකොට මම බලන්න ඕනේ තරුව දිහාද ඉර දිහාද කියලා අපිට විනිශ්චය කිරීමේ හැකියාවක්. මේක සම්පූර්ණ අහඹයක්. සම්පූර්ණ අහඹයක්. මේක විස්තර කරන අටවචාරින් වහන්සේ විශේෂම ආනාපානකම ඔය සිද්ධියම සම්බන්ධ කරලා තුන්වෙනි පාරමිතාව පිළිබඳ විස්තරය සහ ඒක විසුද්ධි මාර්ගයට දාලා තියෙනවා. වෙන විදිහකට කියනවා මේක විස්තර කියන්නේ සූත්‍ර පිටකේ නෙවෙයි විනය පිටකේ. ඒකෙන් අරගෙන බුද්ධඝෝසාචාරින් වහන්සේ විසුද්ධි විසුද්ධි මාර්ගයට දාලා තියෙනවා. අපි මේ දවල්ට ගෙඩිය දවල්ට දාහනෙට ගෙඩිය ගහනවානේ. ගෙඩිය ගහනවා කියන්නේ දන්නවා. ගාන්ටාරේ ගහන්නේ. එක සැරයක් ගහන එක ගැන හිතන්න කියන හොඳට ගාන්ටාර ලෝකෙකින් අහු ගාන්ටාරයකට දෝංගල ගහපුවම ඊපස්සේ ශබ්ද ක්‍රමයෙන් අඩු වෙනවනේ. ආනපන කියන්නේ ඔච්චරයි. ගහනකොට ඔළුවට ගහවගේ ශබ්දයක් කරන්නේ අඩු වෙනවා. අඩු වෙලා කොතනදීද ඉවර වෙන්නේ කියලා බලන්න කියනවා. ඉවර වෙන තැන ඉවර වෙනවා. ඉවර වෙගෙන යනකොට යනකොට ආනාපානේ කියලා යන්නේ නැහැ මම ගිහින් ඉන්නම් කතා කිව්ව නෑ බලාගෙන ඉන්න එකයි කියන්නේ දැන් මොන මේ ඉන්නේ බැරි වුණා ඊට පස්සේ ආයශ්‍රයයක් ගැහුවා කියලා ආයශ්‍රය බලන ඉදානම් මට අන්ධ වන්ද වුණා කලකොල වුණා වෙනසක් දාවා රූප පෙන්න බැරි වුණා මම අනිත් දවසේ නම් ඒක මහාගෙන ඉන්නවා කියලා කිව්වොත් තව ඩිංගිත්තක් යනවා ඊට පස්සේ නෝඩ තව ඩිංගිත්තක් යනවා මේ ගමනේ තියෙනවා මිලික මිලික ගන්න පුළුවන් ගැටියා ඒ වෙලාවේදී අපි පොතක දැකපු දෙයක් නෙමෙයි මේ කරන්නේ. කිසිම ශිල්පයක නෑ මේක. කරගෙන කරගෙන යනකොට අපිට මේ තවදුරටත් ආනපාන අහන්න පුළුවන්. නැත්නම් ආනපාන නැති නිසා සමාවෙන්න. ශබ්දය අහන්න පුළුවන්. ශබ්ද නැතිව ගන්න හිස්තන. නිශ්ශබ්දය අහන්න පුළුවන් කියන එකේ අපේ මනසේ තර්ක මොකක්වත් උතන වැඩ කරන්නේ. අපි කවදාවත් ජීවත් කරන්නේ. මේ වෙලාවේදී ඔහොම යන්න පුළුවන් කියලා බලන්න. ওই ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව, ගත්ත හැල්ම කඩා ගන්න නැතුව, එතකොට සතියට 100 100ක්ම මේ ශික්‍රීමේ හැකියාව තියෙනවා. තර්ක මනස දාපු ගමන් ඔය ඔක්කොම අවුලයි. පැහැදිලිය පොරදී කරගන්න. එහෙම නැත්නම් අනාකූල ප්‍රවය ආකූල කරනවා. එතකොට බලන්න තර්ක මනස ආවදින්නේ මේ සතන කරන්නේ. තර්ක මනස ඔලෝසුතු ගමන් මාන්නේ. තර්ක මනස ඔලෝසුතු ගමන් මම යනවා. තර්ක මනස ඔලෝසුතු ගමන් තණ්හා වෙනවා. දැන් දෙකක් තියෙනවා නිශ්ශබ්දතාවයේ තියෙනවා නෑ නිශ්චල භාවයේ තියෙන ආනපානය තියෙනවා පිට කරන් තියෙන මුත්තේ එනකන් මේ විදිහට කිසිම වෙනසක් ඇති නොකර එහෙම බුදියකින් බුදියට බුදියන්නේ අදාළ ඒක නැත්තම් මේ ප්‍රත්‍යක්ෂය ඉස්තර කරන්න චින්තාමේ ඥාන දාන්න යනවා ඒකට හේතු මෙතන අපිට choice එකක් දෙන්නේ නැහැ. ඒක තෝරන්න අයිතියක් දීලා නෙවෙයි කරන්නේ. ඔය යන්න එකට යන්න දෙන එකයි කරන්නේ. ඉතින් ඒ දර්ශනය, ඒ දැක්ම ඒ බලන්නේ නැති දර්ශනයක් නතරදී. ඒකද විපස්සනා කියලා කියන්නේ. බලන්නේ ඉන්නවනම් බලන්නේ උට ඕනේ දේ තමයි. මෙතන බලන්නේ නැහැ. ඒ කියන්නේ තාකෙත නෙමෙයි බලන්නේ, පේන දේ බලාගෙන ඉන්නවා. ඉතින් ඒක වගේ දර්ශනීය මමයෙන් තොරයි, මාන්නෙන් තොරයි, තෘෂ්ණාවෙන් තොරයි. එනිසා මේ ප්‍රශ්න අහන්නේ තන්නේ කර මූල ධර්ම පදනම පිළිගන්න. ප්‍රායෝගික නම් කරන්න දෙන්නේ මේ තැම්පත් වෙන්න පටන් ගන්නට පස්සේ අද නෙවෙයි හෙට නැගිටලා ආයසරයක් කරන්න. නැත්නම් වෙන දවස් ආය ආනපන ගන්න. තවත් එහාට මේක සංසිඳන තැනට තවත් ඒක එහාට අසම්බනේ වෙන තැනට නොදැනියම් තැනට ගිහින් මෙහෙම මේ නොදැනීම පිළිබඳ දැනීමල තමයි නිවන කියන්නේ. ඉතිහාස භූගෝලේ රසායන විද්‍යාව භෞතික විද්‍යාව දන්න දැනුම සියපකක්. අසුචි ඒකේ ඉන්නකම් කවදාකවත් නොදැනීම ගැන හිතක්වත් වෙන්නේ කවදා හෝ ඒක ඇති වෙච්ච විඤ්ඤා තමයි මේ එකකින්වත් අපිට ඕනේ අසහනේ සාහනයක් ලැබෙන්නේ ආතතියයි මේ මොකක්වත් නැතිනම් තමයි නිවන කියන්නේ එතෙන්දී අනකොට දන්න දැනම කියනවා එක්කෝ කීරපන් එක්කෝ මැනපන් එක්කෝ මගේ කරගන්න එක්කෝ ගහපදීපන් මොකක් කරන්නේ කියලා දැනගන්න මේ අහම ප්‍රශ්න තුනේම එකම උත්තරේ දෙන්නේ හැබැයි මේක ආධුනිකයන්ට කියන්නේ නැහැ. ආධුනිකයන්ට මේක තනක ඉඳගෙන ඉන්නවත් බෑ ආනාපාන හිත දාන්නවත් බෑ ආශ්වාස ප්‍රශ්වාසයේ දෙක වෙනස දන්නේ නැහැ. ඒ නිසා ආශ්වාසයෙන් ආශ්වාසයෙන් tempත් වෙනවා දන්නේ නැහැ. ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් tempත් වෙනවා දන්නේ තියෙන ඔය කතාව කියන්නේ නැහැ. යා බුදියන් ගැවි නම් මම නිවන් දැක්කයි. ඒ නිකන් කියන්නේ උගුරුවදෙනෙක් පොදු වෙනවා බුදිය වෙන දෙක පටලවාගෙන තියෙනවා. ඒ නිසා මේ කතාව කියන්නේ මොකද ගියේ කෙනාට. නිසා මම කතා කියන්නේ නැහැ. මොකද මම කතා කරන්නේ කාටවත් තේරෙන දෙයක්. මම මේ උත්තර දෙන්නේ උත්තර දුන්නේ කනා ගෙනිච්ච තැනට ගිහිල්ලා විග්‍රහ කරනවා. ඒක හැබැයි ආධුනිකට තේරෙන්නේ නැතුව ආධුනිකයන් නිකම් බකන් ඉලාගෙන ඉන්න පටන් ගත්තොත් භාවනා කරනවා ඊළඟ. මම මේ වගේ කීම් බාර ගන්න නැහැ. මොකද එයාට උපදේශපත්තියක් දීලා තියෙනවා. සාර්ථක වෙච්ච කෙනාට තමයි මේ උත්තරය යන්නේ. ඒ නිසා කියන්න බෙදේ කිව්වත් අහන්න සීකුද්දීන් වහන්න. අවසරයි ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ප්‍රධාන කර්මස්ථානයේ වශයෙන් තබාගෙන සතර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් ධම්මානුපස්සනාවට අයත් ස්කන්ධ ආයතන 12 ධාතු 18 මෙනෙහි කරන්නේ කෙසේද? ইহත ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන මෙන් ඊතා කරුණාවෙන් හා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකදී ආනාපාන මූල කර්මස්ථාන වශයෙන් කරගෙන කායානුපස්සනා කරද්දී දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාතෝ රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමිති පජානාති සප්පකාය පරිසංවේදී අස්ස සාමිති සික්කති පස්සම්මයන් කාය සංකාරං අස්ස සාමිති සික්කති කියන විස්තරේ මට දුන්නනම් අර මේ වේදනාන රසන චිත්තාන රසගෙන හිතන්න මොකද කිසිම විස්තරයක් උඩම අල්ලන්න ගියාම මම ඉස්සර කිව්වේ ඒකයි ඒකේ ක්‍රමයක් තියෙනවා බුදුහාමුදුරුවෝ. ඒ නිසා මම ධර්මානුපස්සනාව මොකක්ද කරන්න ඕන කියලා අහුවට මට මේ කායනුපස්සනා කරනකොට වැටහිච්ච හැටි කියන්නේ නැත්නම් අත්දැකීම කියන්නේ නැත්නම් මම කොහොමද ප්‍රශ්නේවත් අඳුරගන්නේ. නිසා කරුණා කරලා ඒ තමයි මෙතෙන් යන ගිය පාර මට පොඩ්ඩක් පෙන්නලා දෙන්න. මට ආනාපානේ කායනුපස්සනාවට මෙහෙමයි. වේදනානුපස්සනාවට මෙහෙමයි. චිත්තානුපස්සන වැඩුණේ මෙහෙමයි කියනවනම් මේ වචන ටික ආදාගෙන මට පුළුවන් ওই ධර්මානුපස්සන පිළිබඳව යම් ප්‍රමාණයක මට වැටහෙන ප්‍රමාණය හැටියට අතපෙන්න. එහෙම නැත්නම් මේ ධර්මානුපස්සන වල උත්තර දෙන්න හදනවා කියලා කියන්නේ මේ වගේ පිළිසක එච්චර පහසුවෙන් කරන්න බෑ කන්නේ. නිසා ඒක නට ඇත්තටම ඕනේ නම් කරුණාකර මුල් ඉතින් ගිය පාඩේ තොරතුරු ඉවත් කරන්න ප්‍රශ්න මේ විචාරක වැඩ පිළිවෙලට අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්ස තමාට අප්‍රිය හෝ අමනාප පුද්ගලයෙක් දුටු විට ඇතිවන ද්වේෂය එම පුද්ගලයාගේ දෝෂයක් නොව මාගේම සිත තුළ ඇතිවන බලවත් ක්ලේශයක් නිසා බව ඔබ වහන්සේගේ මීට ඉහත ධර්ම සාකච්ඡාවක් තුළින් අසා ඇත්تمي. එම తත්වය ක්‍රමයෙන් යටපත් කරගෙන සිතේ සැනසීම උපදවා ගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. මේ වටහාගත් ප්‍රදේශය ආංශික සත්‍යයක් මතක හොඳ සත්‍යයක් නෙවෙයි. අපිට පහළ වෙන හිතවිලි අනුන්ගෙන් කිව්වොත් ඒක දේවවාදයකට වැටෙනවා. මේ සර්පලකාර දෙයයන් ආශ්‍රමයේ හිතවිලි ඇති කරන්නේ. ඒක මගේ කිව්වොත් ඇයි මේ හිතවිල්ල ගැන දුක් වෙන්නේ? මම කවදාකවත් දුක් වෙන හිතවිලි වහන්නේ නැහැ. ඒ නිසා මමගේ වෙන්නත් බෑ. ඉතින් මේ ආගම් වාදවල කියන්නේ සත්‍යත්වවාදියා කියන එක මගේ කියන්නේ. දේවවාදියා කියන එක දීයන්නාශම වෙයි. බුදුරජාණන්තුන් දෙකේ එකටවත් අල්ලන්නේ නැහැ. ඒ නිසා මේක කියන්නේ මේ මගේ කියා ගන්න හදනවා. ඒක බුදුරජාණන්සේ මතේ නෙවෙයි. ඉතින් ඒකට සාධාරණ උත්තරයක් ඔය සේලා භික්ෂුණියගේ උත්තරේ තියෙනවා. මේ සීලා භික්ෂුණිය කියලා කියන තාම පැංගිලි වයිසින් පැවිදිච්ච ලස්සන මෙහෙණින්නාංශ නමක් හැබැයි අවබෝධ ලැබුවේ. මාරය එයා නාලා ඇඟ වේල ගන්න වෙලාවෙදී මාරය ඇවිල්ලා කියනවා මේ මේ ප්‍රතිබිම්බය ඔබ හදාගත් එකක්ද නැත්නම් වෙන කෙනෙක් කරපු එකක්ද? එතකොට සීලා භික්ෂුණිය දැනගන්න මේ මාරය උත්සාහ කරන කාමයේ අවසන්දයි. නාලා ඇඟට දෙද්ද අල්ලලා ඉන්න කාන්තා රූපය සාමාන්‍ය ඕනම කෙනෙකුගේ කාම දර්ශනය. මේ මාර්යා ඒක දැකලා එයාටම දෙන්න හදනවා. මේ ප්‍රතිබිම්බේ කවුරුහද දෙකක්. ඒකට සීලා භික්ෂුණී කියනවා නයිදම් අත්ත කතම් බිම්බං අත් නයිදම් පරකටං අගං හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධ මේ බිම්බය අත්තකතම් බිම්බෙකුත් නෙවෙයි. මම හදාගත්තෙකුත් නෙවෙයි. එහෙනම් මම ඊට වඩා තව ලස්සන වෙනවනේ. මෙතන ඉන්න කාට හරි පුළුවන් නම් තමන්ගේ ප්‍රතිපිය හදාගන්න කොහොම හිතෙද කියලා. ඒ තරමට දවසට කීසට රූපලාවන්‍ය මධ්‍යස්ථාන වලට පුර ගන්නවා. ඔය තියෙන එක හදන්න. සම්පූර්ණ නිර්මාණය කරන්න පුළුවන් නම් ඔච්චර කණ්ණාඩි පාවිච්චි කරන්න නෑ. එමුතෙන් දෙයයන්ාන්සේ හැදුවා නම් අරකටන් අදහන් වෙන කවුරු හරි කරපු සාපයක් නෑ. අපිට කියලා දෙන්නේ ඇත්තටම දේවවාදී නිවන මට සමාවෙන්න මෙහෙම කිව්වට අපිට කියලා දෙන්නේ දෙයියෝ වගේ මං හැදුවයි කියන මේකට එක එකක් ලෙඩ නැති එකක් ඉන්නවා. එහෙනම් දෙයියෝ ලෙඩෙක් නේ. අදපු හැම එකම ලෙඩෙක් නම් අහෝ නිර්මාණ කෞශල්‍ය යේන ලෝකං විනිර්මිතං සුගත්‍යස්මින් සුවිපුඩේ ස්වස්තතෝ නයිකෝ විලබ්ධේ මෙච්චර විශාල දේව නිර්මාණ විශාල පැතිරිච්ච සත්ත්ව නිර්මාණය ස්වස්තතේ එකෙක්වත් නැත්තම් මම දෙකලදී ඔබේ තාලෙත් නමවලදී ඉතින් මේවන අපේ කියන අනුබෝධ දියන්නාසික අනුබෝධ ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේක උඹ මම ගන්න ප්‍රතිබිම්බකෝ නෙවෙයි දුවේ දෙයියෝ මාපත නෙවෙයි හේතුන් පටිච්ච සම්භෝතං අදාළ හේතු වෙනුවට ඵලය ලැබෙනවා. ඒ මනුස්සයා දකින්න එකම නෙවෙයි ද්වේෂයට වෙන්න හේතුව මගේ ඒකේ ද්වේෂය තියෙනවා. ඒ මනුස්සයා ඒක පොඩ්ඩක් උඩු ගන්නවා. ඊට පස්සේ මම ඒක මනාපට ගන්නවා, අමනාපට ගන්නවා. ඊට පස්සේ ලෝකයක් කෙලස්මව. ඒ සමග හේතුඵල ධර්මයක් වශයෙන් ගන්නවා මිසක් ඒකාත්ම වශයෙන් මේක මගේ දෝෂයක් කියලා ගත්තොත් සුචරිත වාග්යක් වෙනවා අත්කිලමතාණියෝගට වෙනවා ද්වේෂයක් දැක්කේ. එනේ මේ මනුස්සයාගේ දෝෂය කියලා ගත්තොත් ෂටබඩදාරි දෙයයන් ආංශේ මයි ළඟට අපුල් දර්ශනයක් වගේ කියලා දෙයයන් බයි. දෙයයන්සෝ දෙකටම අල්ලන්නේ. ඒ නිසා බණ කියනකොට ඇහුණයි කියලා කිව්වට ඒක පොඩ්ඩක් විසඳන බලන්න උත්තර දෙන්න ඕනේ මේගොල්ලෝ මේ කියන කතාවන් ඇත්තට තේරුම් ගන්නද නැද්ද කියලා. ඒ නිසා ළඟ ඉන්න කෙනෙක්ගේ තරහ ආවට පස්සේ අපිට කර්ම වාශයක් තියෙනවා. අරන කර්ම දෝෂයක් නිසා මේ කීටි ඇවිල්ලා ඒ මනුෂයාට මනාප යමනාප පාහුණාට දන්නේ නැහැ. නමුත් මේ මනාප මනාප පහළ වීම අලුත් කර්ම රැස් කරනවා. නිසා මම බේරෙන්න ඕනේ දැන් කර්මය ආවා. ඕක ගෙවිච්චාවා. මම අලුතින් කර්ම රැස් කරගන්න නැති වෙන සීයල ගන්නවා. ඒත් ඇත්තට මේ මනුෂයා මාකරේ ද්වේෂයක් තියෙනත් තියෙනවා. නමුත් ඒක මට ඉන්නේ මගේ හිතේ කුප්පගතිය තිබුණු විතරයි. නැත්නම් ඔගොල්ලෝ දැකලා තියෙනවද සිංහ භාවනාටක මේ සිංහයාට ඒ සිංහ වාහු පළවෙනි සැරේ විදිනවා. විදිනකොට වදින්නේ නැහැ. මොකද සිංහයා හිතන්නේ පුතා ආවා කියලා. මගේ ළඟට පුතා ආවා. ඒ පුතා හොයාගෙන ගම් වෙදලා මනසන්නේ මේ පුත්‍ර ශ්‍රේණියෙන් බලනකොට ඉතලෙන් වැටෙනවා. ඊට පස්සේ දෙවෙනි සැරේ සිංහ බාහුව ඇදලා තියෙනවා. සිංහ බාහුව කොහොමද තාත්තට බයිදේ තියෙනවා මොකද සිංහ බාහුව කතා කරන්නේ. ඇදලා තියෙන සීලයද යක මුණිය කමෙන් වෙන මුණ කඹුල කොටනවා. මම මේ මුට මට විදිහට අනිවා කියන දෙවෙනි සැරේ හිත දෙකේ ගන්න. තුන්වෙනි සැරේ ද්වේෂේන ද්වේෂේන කොට බලන. පුත්‍ර සෙනෙහසෙන් බලාගෙන හිටන ගතිය නෑ. මම මේ මේ ජනකත්වයක් මේ කියන්නේ. ඒ නිසා අපිට කවුරු වෛර කරා අපිට කවුරු අහිතක් හේතුවක් අපි ලෝක සත්‍යයේ මේ ස්වභාවික හිතානේ නැතිව අඩුපාඩුවක් කියලා ඉන්නවා මගේ ළඟ එහෙම එකක් නෑ. මට හැකියකුත් නෑ. මට බයකුත් නෑ කියලා කිව්වොත් වදින්නේ නෑ. වදින්නේ නෑ. ඒ නිසා සියලු සත්‍යයන් විශ්ේ කියන්නේ ඇත්තටම කියන්න ඕනේ ඒ ද්වේෂී චරිත නිසා තමයි අපි ගොඩක් පින් කරගන්නේ සත්‍ය පිළිගන්නේ මගේ ළඟ තියෙන අඩුපාඩුකම් පේන්නේ ඒ නිසා අපිට ප්‍රේම කරන කට්ටියගේ එච්චර පින් කරන්න ගත්තා හම් වෙන්නේ ද්වේෂ කරන දේවල් වලින් තමයි දක්ෂයා පින් කරගන්නේ හැබැයි ඒ යෝනිසමංචකාරයේ තියෙන්න ඕනේ මේක හේතුඵල ධර්මයක් කියලා හිතන්න ඕනේ. එහෙම නැත්නම් අපි ආත්මවාදයකටද එතනත් පුදුලෙක් ඉන්නවා මලකට පුදුලෙක් ඉන්නවා කියලා පටලවා ගන්නවා. ඒ නිසා මේක අර මුල් කීප ප්‍රදේශය හදා ගන්නවා නම් දිවින් කොටසට උත්තර ලැබෙයි කියලා මම හිතනවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්මි. ස්වාමින් වහන්සේගේ ඉගැන්වීම පරිදි CD විදියට එරමිනිය ගොතා ඇඟ සමතුලිත කොට පළමුවෙන්ම තම ශරීරයේ පවතින ස්වභාවය මෙනෙහි කර කිසිවක් නොසිතා සිටින කල්හි සමහර විට පමණක් හුස්ම ගැන අවබෝධ වේ. මෙම හුස්ම ඒතන් පටන් වැඩි ආයාසයකින් තොරව ගෙන ගිය හැක. මෙය සාර්ථකද? නැතහොත් එන එන වරහන් නැතිලීලා තියෙන non continuous හුස්ම රැලි බැලීම සාර්ථකද මගේ කමටහන සුද්ධ කරන්න හදනවා වගේ මට පෙන්නේ සාර්ථකද කියලා මම යහන්න ඕනේ දුවර කය දිහා බලනකොට පේන පේන ආශාසය බලනකොට වැඩි සත්‍යයක් හිතෙන්නේ නැත්නම් එළෝ එළෝ එළෝ ආනපන දිගේ පස්සේ එළවනකොට සත්‍ය පිටවන්නේ කියලා මම වර්ණ කරන ප්‍රශ්නේ දැන් මම කොහොමද බලන්නේ සාර්ථක සාර්ථක බව Tamange අත්දැකීම කියන්නේ නැත්නම් හොඳට කය දෙපත් වෙන්න ආනපාන ස්වභාවයෙන් නිකන් මුකුළු පපා උමරි පපා ළඟට එනවා. ආ එතකොට බලන්න. එන්දන් යණයක් දැන් පිටිපස්සේ යන්න ගියාම මට මට උඩ කතාවක් කිව්ව මම කියලා බොරුවට බැන ගන්නවා මේ වගේ. ප්‍රසිද්ධම ස්වාමීන් වහන්සේනම කිව්වලු ඕක කියලා දෙන්න බැරිද බැරිද යකෝ කිල්ලි චාලු කරන්න හැටි දන්නේ නැති කියලා. එළවෙලව පිටිපස්සේ ගියාම කිල්ල තරහ වෙනවනේ. එනේ වෙලාවේ මොකද පාන වෙලාව පොඩ්ඩක් ඇහැදුන්න නම් හරි මොකද? උඹ ඉන්නේ. ඒක මං කියලා දෙන්න ඕනද මේ පිළිම කෙනෙක්ද ගැන කියලා මන් දන්නේ නැහැ. ඒක වහල්ලා තියෙන්නේ. ෆෝස් කියලා දෙන්න බා වැඩියෙන් යාලු කරගන්න සත්‍ය පවත්තන්න ඕන ක්‍රමයේ. ඕකට මේ ගුරුවරු ඕනේ නැහැ. ඕනේ කරන්නේ සතිය වැඩි කරන්න කියලා. එතන ආනපාන ඕනෙත් නෑ. මට කය ඕනෙත් නෑ. ඕක අරමුණු විතරයි. ඒවා නිමිති විතරයි. કોઈ ක්‍රමයකට වොද්ද ඇත්තටම කියනවනම් දෙකම කරන්න. ඒ ක්‍රමයක් නෑ නේද මේකේ. අපි දන්නවනම් වැඩි දියුණු කර යුතු දේ මේකයි කියලා මට මතක නෑ කන්ඩිෂනාංශ අපේ නල්දුවේ ලාංඡනේ දාලා තියෙනවා යන්න ඕනේ දැන් දන්න මිනිහට පාරවල් ඕන තරම් තියෙනවා. මෙතෙන් යන්න ඕන කියලා දන්නවනම් යන්න පාරවලෝන තරම් තියෙනවා. පාරවල අහනවයි කියලා කියන්නේ Tamanne නිර්මාණ ශිල්පයට කරගන්න හානියක්. යන්න ඕන කොතැනද සතිය කරගන්න. සතිය වෙදී සඳහන් කොමක් කළොත් ඒ දේ කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස කය තුලට සිත ඇතුල් කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්දයි පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඒකෙම දෙවෙනි කොටස ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් සෑම මාසකම මෙම භාවනා මධ්‍යස්ථානයේ පවත්වනවාද ඒ ගැන කෙටි විස්තරයක් දෙන මෙන් ඉල්ලා සිටිමි. නැතිනම් වෙනත් ස්ථානයක තිබේ නම් ඒ ගැන පවසන මෙන් ඉල්ලා සිටිමි. පළවෙනි එකේදී හිත කයට ආවද කියලා දැනගන්නේ වෝ කරන්න අපේ කයට හෝ හිතට හෝ වාසාවට හෝ ව්‍යාකරණට මොනම ක්‍රමයකින්වත් බෑ. මොකද හිතට කයට හිත ආපුවම පරම සත්‍යයි. පරම සත්‍ය වචෙන් ගන්න බෑ. ඒ නිසා සාධාරණ ප්‍රශ්නයක් අහන එක කොහොමද ස්වාමීන් වහන්සේ මම දැනගන්නේ මේ කයට හිත ආවද කියලා මොකද්ද ස්වාමීන් වහන්සේ වෙනස? ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන අහණේක සාධාරණයි මොකද? එතන ඕන තරම් මේ පරිශුද්ධ ඉන්නුලම් භාෂා විශේෂඥයෝ සංවේදනය පිළිබඳව ප්‍රොෆෙසර්ස්ලා නමුත් ඕනම කෙනෙකුට වර්තමාන මොහොත සංවේෂණය සම්පූර්ණේ සංවේදනය කරන්න බෑ. ඒක කරන්න පුළුවන් පිටදී එක නෙවෙයි කියලා කියනවා. ඒ නිසා කියන්නේ මගේ හිත අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි අරයමයා ගැන නෙවෙයි අතන මෙතන නෙවෙයි නම් ඔන්න මම දැන් මෙතන කියලා ගත හැකියි. ඉතින් නැස්චාර්ත්‍යක් කරා විතරයි උත්තර දෙන්නේ. එහෙම නැතුව ඉන්න හැම වෙලාවකම කියන්න පුළුවන් හැම වෙලාවකම සතිය නැහැ. අපි කතා කරන විශේෂකට දාන දැනුමකට දාන ලෞකික ඥාන කියන හැම වෙලාවකම සතිය. සතිය කියන කිසිම වෙලාවක ඒ දැනුම සම්ප්‍රේෂණය කරන්නත් බෑ. ඒක සංනිවේදනය කරන්නත් බෑ. අපි ඒ නිසා කියනවනේ මම ඇතුලේ හිත තියෙනවා නම් පිට නෙවෙයි. අතන හිත තියෙනවා නම් මෙතන නෙවෙයි. අතීතය අනාගතය තියෙනවා නම් දැන් නෙවෙයි. ඒ නිසා මම දැන් මෙතන කියන එකට ගන්නවා නම් හොඳට බලන්න බලන්න තුනේ මේ වෙලාවේ මට හිත අතීතේ ගැන ස්පර්ශයෙන් ස්පර්ශයෙන් සම්මර්ෂණය කරනවාද අතීතේ අනාගතේ සැලසුම් කරනවාද වෙන කෙනෙක් ගැන හිතුවද වෙන තැනක් ගැන හිතුවද නැත්තම් මම දැන් මෙතන කියලා කියන්නේ. ඒක මගේ උත්තරේ ප්‍රශ්චාර්ත උත්තරයක්. ඉතින් මේක තව ඔය වගේම කාරණා තුනක් පෙන්වන්න පුළුවන්. මොකද්ද ලකුණකින් නැරලා නැති බව පෙන්නන. වර්තමානයේ ඉන්නකොට නැරලා නැහැ. ඒ වගේම මට නිින්ද ගිහින් නැහැ කියලා පෙන්නන. ඒ වගේම මට අසතිය සීමෝර්ජාව නැහැ කියලා පෙන්නන. ඉතින් මේකෙන් පෙන්නන කියන පාඩණයෙන් ගතකින් රසකින් හැදෙකින් පෙන්නනෝ නෙවෙයි අත්දැකීම. ඒක තියෙන පරම සුන්දර දේ තමයි කවුරු අත්දැක්කත් අපි එකමයි අත්දැකන්නේ. හැබැයි මොනම විදියකින්වත් පතන්න දාන්න බෑ. ඒක නිසා ඒ ඒ ධර්ම ඉන්දියාවට චීනට යනකොට තිබුණු ධර්මතාවය මේ ස්වභාවය අනුව ජීවත් වෙන එක. මොන විදියකින්වත් පරිසරය වෙනස් කරන්න යන්න එපා. ඉලි මිල්ලන්න එපා. අයිතිවාසිකම් සම්පතන් කරන්න එපා. ඔබ පරිසරයට හැදෙන්න. ඒකට දල වශයෙන් කියනවා ටාවුයිසම්. ඒක බුදුදහමේ හතතාවයම තමයි. ඉතින් ඒකේ කියලා තියෙනවා which can be expressed never the eternal Tao. ඔබට යමක් කියන්න පුළුවන් ඒක කවදාකවත් සනාතන ස්ථාවයක නෙවෙයි. සනාතන Tao සනාතන පතය කවදාකවත් වචන දාන්න බෑ. ඉතින් බුදුරජාණන්සේ මෙවැනි දුෂ්කර දෙයක් නේ 84000 ධර්මස්කන්ධයට දාලා අරක කරන්න එපා මේක කරන්න එපා මේක කරන්න එපා මේක කරන්න එපා කියලා නිවන අර්ථකථනයක් දෙන්න බෑ. සතිය මෙහෙමයි අත්දකින්න කියලා අර්ථකථන දෙන්න බෑ. අසතිය තමයි අර්ථකථන දෙන්න. අසතිය කියන්නේ අතීතේ අනාගතේ අතන මෙතන අරය මෙයා ගැන. ඉතින් හැම වෙලාවෙම මම කියන්නේ ඒක නෙවෙයි අදින්ත සතිය කියලා ගන්නෙ. එහෙම නෙවෙයි. මම දැන් මෙතන ඉන්නවා කියන්නේ මම උත්සාහ කරාට මම දන්නවා 100%ක්ම මට උත්තර දෙන්න බෑ. නමුත් අත්දකින්න කෙනාට කොච්චර වග විභාග ඕන කරන්නේ නැහැ. ඒ නිසා ඒ පහතෝරන ක්‍රමය පුරුදු කරන්නේ ඒකට හැම කෙනාම ආධුනිකයි. කිසිම කෙනෙක් පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය නේ ඔක්කොම බාලාංග පන්තිය තමයි ඉන්නේ. ඒකට උත්සාහ කරමු පුළුවන් තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව විදර්ශනාව දක්වා භාවනා කරන්නේ කෙසේද? මට මේ ධක්ම බල සමත ක්‍රමයට කරන්න කියලා දුන්නොත් නම් පුළුවන් වෙයි විදර්ශනා කරන්න කියලා දෙන්න මට තේරෙන්නේ නැහැ මේ ධක්මම් කරන මෙතන මේ ධම්මතර ධක්මම් කරන විදර්ශනා ධක්මම් කරන කියලා ඒක තේරෙන ටික මට කිව්වොත් නම් ඒක ටික කියලා ඒ කර්මා සල්ලප්පා මම කියන්නේ පිළිපාවඩ පිට බිම්මල් කොඩියට කණියෙක් යනවා රජෙක් වගේ උච්චරයි ධක්ම නොකර මොන සමත විපස්සනා විදිහ හොඳට එහාට මෙහාට ඇවිදින්න. ඔය ඇවිදිනකොට කාපුවා බඩ දිරවනකොට ඔය දාඩි ටිකක් වෙනකොට ප්‍රශ්න අහන්න වෙනවන්නේ නැහැ. ඔය ප්‍රශ්න අහනවා ඉතින් කියන්නේ මම දැන් හරි එකකුත් අර ආනපාන සම්පතිල් කරන්නේ මොකද විපස්සන නැතුව නෙවෙයි. ඒකට ක්‍රමයක් තියෙනවා. මම මේ පෙන්න ළඟන පිළිසකට අන්නේ ගැටුම් දෙවැට ගැටෙන්නේ නැතුව මැදපාර යන්න. එහාට මෙහාට කටුකම් බිලවදින්නේ නැතුව මේ මැදපාර යන්න. සර්පණ කරන්නේ. එතකොට එයා කියන දේ ටික කාලයක් කරන්නේ අන්නේ සමතකදී පතරණ කරලා ඉන්නේ වැඩියෙන් තමුණට පැත්ත වැටේද නැත්නම් මංගන්ද වැටේද කියනකොට නම් යන්න තු හිතගෙන කියේකෝ ඒ නිසා දන්නට මේ ලක්ම කරන පස්සේ පුළුවන් සමතේ ප්‍රසන ගැටේ කියන ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ කරුණාකර සිත සමාධි වූ පසු විදර්ශනා වඩන ආකාරය විස්තර කර දෙන්න. මම බලෙන් පස්සේ උත්තර දිස්සා තවත් බණින්න ඕන නේද ප්‍රශ්න වැටකට දානවා කර්මාකල සතිය වඩන්න එතකොට උත්තරය හම්බෙනවා ඊළඟ ප්‍රශ්නය සිත තැන්පත් කිරීමට පහසුම මාර්ගයක් පහදා දෙනු මැනවි දරුවන් තිදෙනෙකුගේ මවක් ෂුවර් එකට මරණයට පස්සේ තැන්පත් කරනවා ඒ ඒක නම් ඉතින් ආයේ මොකද මට මට වැඩිව දරුවෝ තුන් දෙනා සතුටු වෙනවා මේ අම්මා ඉන්නකම් මල වාතේ. චංචල දෙයක් කරනකොට නැත්තම් මෙච්චර කරන්න බෑ. හිත කියන එක තරම් වේගෙන් චංචල වෙන දෙයකට උපමාවක්වත් දෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ. චිත්ත තරංග. චිත්තම් වික්‍රේ චිත්ත තරංග. උපමාවක් දෙවිති බීජ තැම්පත් කරන්න කියලා කොහොමද කරන්නේ? මේ අනිවාර්යයෙන්ම වෙනව මරණයට පස්සේ. ඒක නැති ෂුවර්. ඉතින් ඒකකන් තමයි මේ ඔක්කොම දෙන්නේ. ඒ නිසා කරුණා කරලා හිත චලන වෙන බවක් බව දැනගෙන පිළිගන්න ඕකට නිවන කියනවා. තැම්පත් කිරීම නෙවෙයි. ඒකේ බුදුහාමුදුරු ඉන්දියසල ගොඩක් කට්ටිය කරලා දුන්නා. ඉතින්සේ ඒකක් නෙමෙයි කියන්නේ මේ හිත සංචල දෙයක් බව, පාණ්ඩ කරන්න බැරි දෙයක් බව, ආණ්ඩුවට කරන දෙයක් බව දැනගෙන ඒක දාරගන්න. ඉවරයි. ඉතින් මේ මේ ප්‍රශ්න ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මතයක්, මතියක්. අපි ඕව සාංග බමුණු මත කියලා කියන්නේ ඒව සාක්ෂාත් කරගන්න. මොකද මේ පදනම් වෙලා තියෙන වැරදි පදනම. ඉතින් ඒ වල කද්දාක ක්‍රම හොයන්නත් බෑ. ලං වෙන්නත් බෑ. ඒ වගේම සල්ලේක සූත්‍රයේ ධර්මයෙන් සඳහන් කරන කොච්චර දැක්කත් කරත් මොනම විදියකින් කෙලස් කැපෙන්නේ නෑ. කෙලස් කැපීම සිදු වෙන්නේ tempat වෙච්ච එක නෙවෙයි. తాවකාලිකව tempat වුණත් ඒක කාලයෙන් නැති කිරීමක් වගේ කිය වෙනවා. ඒ නිසා උත්සාහ කරන්න මේ හිත කියන දැක්පත් කරන දැන් බැරි බව දැනගෙන ඒක බාර ගන්න ඉච්චද. ඒක ළඟින් ඉන්නකමත් විතරයි ඔක්කොමලා විතරයි. එහෙම නිකන් නැත්තම් කියනනම් කියද හැකි. මේ වතුර ටික අදිට ස්වාංශ මේකෙන් තිත ගැටි පොඩ්ඩක් අයින් කරලා දෙන්න බැද්ද කියලා කියන්නේ. වතුර තියෙන තිත ගැටිය තමයි නැත්නම් මේ අයිස් ටික ගන්නකොට බැදලා හදලා දෙන්න කියලා කිව්වොත් පේස්ට් එකක් දාලා නැත්නම් අයිස් ටික කට්ලට් එකක් වගේ හදලා දෙන්න. බෑනේ කරන්නේ බෑනේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන අතරතුර කය නොදැනී ගොස් හුස්ම රැල්ලට අමතරව උදරයේ පිම්බීම හැකිලීමත් දැනෙනවා. එය භාවනාවට බාධාවත්ද? අතර භාවනා කියන වචනේ වෙනුවට සතිය දාන්න සතිය දාලා සතිය කියන වචෙන් දාලා ආයෙත් කියන්නේ ප්‍රශ්න බලන්න. ආනාපාන වඩන අතරතුර කය නොදැනී ගොස් හුස්ම රැල්ලට අමතරව උදරයේ පිම්බීම හැකිලීමක් දැනෙනවා. එය භාවනාවට බාධාවක් කියලා. සතියට බාධාවක්ද නැත්නම් ආනාපානයට බාධාවක්ද? I had a one question. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති බඩන පිට කය නොදැනී ගොස් හුස්ම රැල්ලට අමතරව උදරයේ පිම්බීම හැකිලීමක් දැනෙනවා. එය සතියට බාධාවක්. ඒකවල සබහා මොකද කියන්නේ? ආනපනද කරගෙන යනකොට මට ගොඩක් දේවල් පේනවා. ඒ පෙනෙන එක මේ වඩන සතියට බාධාවක්. මේ සතිය කියන එකට භාවනා කියන දෙක පටලවා ගත්තට පස්සේ තමයි ප්‍රශ්නේ. ඒක නිසා මගේ පුදුලික ඉල්ලීමක් තියෙනවා බුද්ධ ධර්ම කියන්නේ භාවනා භාව කියන්නේ විපස්සනා විපස්සනා කියන්නේ සති. ඉතින් මිනිස්සුන්ට බයිනා මෙච්චර බුද්ධ ධර්ම වචන හතරලා දාන්න බෑ කියලා. ඔයින් ඉත පිට ගියෝ අනන්තවත් ලක්ෂ කෝටි ගණන් මිනිස්සු මම දැකලා තියෙනවා අඩියක්වත් ඉස්සරහට කියලා නැහැ. කොච්චර බුද්ධ ධර්මයක් කරත් භාවනාව නොකර මම දකින්නේ හිසසුන් මලකඳ. භාවනාව කියනවා විපස්සනා විතරයි. ඒක අපේ බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨත්වයේ සත්‍යමදක් නැහැ කියන එක නෙවෙයි මම කියන්නේ. මේ විපස්සනා කියන්නේ සත්‍යය. ඒකට මේ භාවනා කියනම දාගත්තට පස්සේ නැත්නම් ওই වට දාගෙන අපරාධ හිත ඇවිසෙනවා. බලන්න මේ ආනාපාන කරන උන්ට සතිය ඉන්න විසර වාහන යන පාන යන පාර යන වාහනයක් කෙනෙක් බලන්න. සතිය කැඩෙනවද ඒ කායිමත් අහන්නේ නැහැ. Taman දන්නේ. ඒසොල විතර පොණිය කෙනෙකුගේ දැනනවා. කරදරයක්ද බාධාවක්ද? ඒ අපින්දි මැකිලිම දැන කරදරයක්ද බාධායිච්චයි. ඒ නිසා භාවනා කියන වචනේ දාගුවම අපි දුකු গুপ্ত තත්ත්වයකට යනවා. සත්‍ය කියන්නේ බොහෝ ප්‍රායෝගික එකක්. බොහෝම ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් බලන්න. ඒ වැටහෙන අමතර කරුණු තමයි බාධාවක් ඕනම ෆැක්ටර් එකකට ගිහින් බලන්න ඒ ෆැක්ටරි ප්‍රධාන නිෂ්පාදනය. ඉතින් ඒ නිෂ්පාදන අමතර ගොඩක් අතුරු නිෂ්පාදන ලැබෙනවා. මේ අතුරු නිෂ්පාදන ප්‍රධාන නිෂ්පාදන බාධාවක් නෙවෙයි ප්‍රධාන නිෂ්පාදන අතුරු පාරක්. ඉතින් ෆැක්ටරි මැනේජර් කරන්නේ අතුරු පාරවල පුළුවන් තරම් ප්‍රයෝජන ගන්නවා. ඒ දන්න මගේ නිෂ්පාදන මේකයි කියන්නේ. අන්න ඒ වගේ මේ ප්‍රධාන කර්මස්ථාන ප්‍රධාන ආරමුණ ප්‍රධාන නිමිති ලක්ෂිකුත් දෙයක් දේවල් ලැබෙනවා. ඒ හැම එකක්ම කරදරයක් කරගන්නවා කියලා කියන්නේ අපේ අපස්ථාව පිළිබඳව මෝඩ වඩුව ආයුධත් එක පොරබදනවා. ආයුධ වැඩි වෙන්න වැඩි වෙන්න අඩු ආස කපා ගන්න. එහෙම වෙන්න ඕනේ නැහැ. ආයුධ වැඩි වුණාට කරදරයක් වෙන්න ඕනේ නැහැ. මේක ලාභයට අරගෙන යන්න බලන්න. එතකොට භාවනා කියන වචනෙට සතිය කියලා ප්‍රවේශ කරා. මීළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ටිකක් දිග එකක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දේශනයට අනුව කිසිම ඉන්ටෙන්ෂන් එකකින් තොරව හුස්මට හිත යොමු කරමින් භාවනා කළා. ටික වේලාවක් යන විට හුස්ම සියුම් වී යනු දැනුණා. එවිට ටිකින් ටිකකින් හිතපු තැනින් වෙනත් තැනකට නැත්තම් අපර් ග්‍රේඩ් එකකට ගියා මින් දැනුණා. නමුත් පෙරමින් හුස්ම දැනෙන බව අඩු නිසා බැලිය යුත්තේ කුමක්දයි නොවැටහුණු නිසා පරණ පන්තියටම ආයෙත් ආවා. එවිට හුස්ම දැනුණු නිසා නැවත ඉහළට ඉහළටත් විටක පරණ තැනටමත් යමින් එමින් භාවනා කළා. ඒ අතරතුර විකාර අදහස් වලටද සිත දුවනු දැනුණා. නැවත අරමුණට ගත්තා. ලොකු සටනක් කළ බව මතකයි. අතපය නොදැනීම නිසා වේදනාව නොදැනුන නිසා හරිම සනීපයක් තරමක් ඊට ඇලිලා භාවනාවේ යෙදුණා. ඇලුණු බවක් වැටහුණා. නමුත් හදිසියේ ලොකු වේදනාවක් නැමුණු කකුලෙන් ආවා. අවසානයේ වනතේ කොහොම හරි එය ඉවසනවා කියා අදිෂ්ඨානයක් ඇති කරගෙන කාලය අවසන් වන තෙක්ම අමාරුවෙන් ඉවසුවා. අමුතු අමුතු දේවල් හිතට දැනුණා වේදනාව පිළිබඳව සමහර දේ දැන් මතක නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් සාරා සංකේය කල්පලක්ෂයක් දුක් විඳ බව නම් සිහි වුණා මතකයි හුස්ම රැල්ල සිහින් වූ විට අර මුලින් සඳහන් කළ ලෙස හිතපු තැනින් අලුත් තැනට ආවිත තවදුරටත් හුස්ම විමසිය යුතුයද නැතිනම් කරගෙන යා යුත්තේ කුමක්ද? තෙරුවන් සරණයි. මේකේ පළවෙනිම කියලා කියන ඉන්දීචනයක් අතරින් තමයි අධිෂ්ඨානකින් තොරව මේක කියන්නේ සංස්කරණයක් කරන්නේ නැතුව යන තමයි භාවනා කරගෙන මුළු පුරාවටම කළ තියෙන සංස්කරණය විතරයි. ඒ නිසා මේ භාෂාවේ ප්‍රශ්න තියෙන්නේ මම මෙතන යමක් කළ යුතුද නැත්නම් වෙන දෙයක ඉඩ දෙන්න ඕනද කියලා. පටන් අරගන්නේ වෙන දෙයකට ඉඩ දෙනවා කියලා ඔබ අහින් ආපු බණෙන් මම ගියයි කියලා. නමුත් අතරමැද පිටින කොච්චර මේ වෙන දේ හසුරුවල කියනවා. වේදනාව කාගෙන ඉන්නවා කියලා දැඩි අතිස්ථානයක් ගන්නයි කියලා ඒ අකුරෙන්ම කියලා කියනවා. මුලින් කියන දෙන මම ඉන්ටෙන්ෂන් නැතුව කරන්නයි මේ වාඩි වෙන්නේ. ඉතින් වේදනාව දැක්කට පස්සේ කාගෙන ඉන්න ඕනේ කියන එක සම්නිකට ඉන්ටෙන්ෂන් එකක් නෙවෙයි අනිෂ්ඨානයක් නෙවෙයි. ඒ නිසා අපිට අදිෂ්ඨානයක් ගන්න නැහැ කියලා අදිෂ්ඨාන කරන තරම්වත් අයිතියක් නැහැ. ඉතින් යම් කොටසක් දේශනාවකින් අහලා තියෙනවා. නමුත් පුරාවට, ආමනා පුරාවට සුචරිතවාදී වෙලා අරග කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා යටමක් ඇති කළා කියනවා. භාවනාව නිවැරදිව තේරුම් ගත්ත ප්‍රමාණයට සාන්තියකුත් ලැබෙනවා. අර පොරකාපු දඟල ප්‍රමාණයට වෙහෙසකුත් ලැබෙනවා. නමුත් ඉස්සරහට යන බව නම් පේනවා. ඒක නිසා මතක තියාගන්න භාවනාවේ මුල් ප්‍රමාණයේදී දැඩි අධිෂ්ඨානයක් ඕනේ. දැඩි ඉන්ටෙන්ෂන් එකක් ඕනේ භාවනාවට එන්න. මේ වගේ දැනක වාඩි වෙන්න, සීගන්න, දුරාගසල කැමනකට ඕනක් ඕනේ. ඒ වෙනදී අධිෂ්ඨාන අනිවාර්යයි. සුචරිතවාදී වෙන්න ඕන සීලයක් ඕනේ. ඔබ භාවනා තුලින් වේගෙන යන්න කියන පස්සේ රූපේ රූප සංඥා වුණාට පස්සේ බලන්න මේ වෙන දේවල් ධර්මානුකූල වෙන්න මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා යන්න දෙන්නේ ඊට පස්සේ ඒක නැතුව මුලින් ඉඳලම අධිෂ්ඨාන නොකරත් බෑ අර ඉබේ යන වෙලාවේ අධිෂ්ඨාන කරලත් බෑ ඉතින් මේ හරි අමාරුයි කියලා දෙන්න කොතෙන්ද අධිෂ්ඨාන කරන්න ඕනද කොතෙන්ද අධිෂ්ඨාන නොකරන්න ඕනද කියලා ඒක හරියට මේ කන්දක් වගේ කන්දක මිනිස්සු කොටස් දාගෙන වාහනේ අරගෙන යනකොට සර්කට් එකට දාන්න ඕන කොයි තැනද කියලා ඩෑෂ්බෝඩ් එකේ ඉන්නේ නැහැ එයා දැනගන්න ඕනේ සත්‍ය අහිරි ගන්න නම් බර කියන එකට දාගන්න. මේ රටේ ඉස්සරහට යනවා නම් ලයිට් කියන එකට දාගන්න කිව්වෝ. ඔක ඉංජිනේර කෙනෙක් කියලා කොහොමද කරන්නේ? ඒ නිසා ඒක කඩපොද්දිමයි එන්නේ. තේරුම් ගන්න මෙතෙන් වෙනකන් තල්ලු කරනවා. ඊට පස්සේ ඒක යන්න පටන් ගන්නවා. නිකන් කාණ්ඩක් හැදගෙන 60කට තල්ලු කරගෙන යන්න මගට යනකොට 60කට ඇදලා ගන්නවා. කොතෙන්ද නැත්නම් තල්ලු කරන්න ඕනේ කොතෙන්ද ගියන් පස්සේ ඇදලා යනවාද කියලා කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය කියලා අපි කියන්නේ භෞතික විද්‍යාව. ඉතින් චුම්බක ශේෂ්ත්‍රයට යනකම් තල්ලු කරන්නේ තල්ලු චුම්බක ශේෂ්ත්‍රය ගියාට පස්සේ ඉස්ස ගන්නවා. ඒක කියලා දෙන්න. මොකද චුම්බක ශේෂ්ත්‍රය අදලා ගන්නවා කියන්නේ කොහොම ශුද්ධයක්. ඒ නිසා එකම උපමානයක් දිගේ භාවනා ගෙනියන්න බෑ. කලියුතු යුතුයකම් වගේ කියනවා යුතුයකම් හරිනම් හේතු හරිනම් භාවනා යයි. ඒ යන්න වෙලාවදී පුළුවන් තරම් බලන්න ඒ හැදෙන දෙයට, වැඩෙන දෙයට අනාතට යන්න ඇරලා මම කියන්නේ වැල යන පැත්තට මැස ගහගෙන යන්න දැනගන්න. ඒත් මේ කරගෙන ඉන්නේ අසාර්ථකයි කියලා නෙමෙයි මම කියන්නේ. ඔය ඉන්ටෙන්ෂන් එක හරහා විතරක් මුළු බහන විශ්ල කරන්න බෑ. අපිට වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංස්කාර තියෙනවා තුනම දැනගන්න. මේ ළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෑසන පරයන්කේදී ආරම්භයේ සිටම ඊතා බලවත් ලෙස වැල නොකැඩීම ද්වේෂ සහගත සිතිවිලි මතුවන්නට පටන් ගත්තා. ඒ හැම හිතවිල්ලක් ගානීම නැවත නැවත ආනාපානයේ සිත පිහිටුවා ගත්තේ බලවත් වෑයමකිනි. මෙම తත්වය බොහෝ වේලාවක් පැවති අතර සතිය ආනාපානයේ තුලට වරින් වර දිගින් දිගටම පිහිටවීමට උනන්දු වූයෙමි. මේ ඊට අසහනකාරී තත්වයක් විය. අවසානයේදී මා නොදැනුවත්වම සිත ඊට සංසුන් වූ අතර පරයන්කේ ඉතිරි කාලය ඊටමත් සංසුන් සුවදායක බවක් දැනිනි. මෙම සහනය හා සුවදායක බව සිරුර පුරාම පැතුරුණු බව ඊට පැහැදිලිව අත්දැක්කෙමි. මේ අන්දමින් ආරම්භයේ සිටම නැවතත් ද්වේෂයෙන් ද්වේෂයන් ඇති වහොත් ඒවා මගහරිමින් පරයන්කේ තුල පමණ පවත්වන්නේ කෙසේදයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. යාගෙනතර උසාවියේ කඳු විනායි අහනවා වගේ ද්වේෂයේ ඉන්නකොට ද්වේෂයේ ඉන්න බව දැන ගැනීම සතියද නැද්ද කියලා තමයි මට අහන්නේ. අකණ්ඩව ද්වේෂයේ ඉන්නකොට මම ඉන්නේ ද්වේෂයේ බව දන්නවනම් ඒකට තරහ වුණා නම් ඒකත් සත්‍ය තමයි. ඒකට තරහ වෙච්ච එක විතරයි කෙලෙසලා. ද්වේෂයට නෙමෙයි කෙලස් තියෙන්නේ. හරි දැන් දින්න රුස්න ගැටි කියලා දන්නවනම් මම දැන් ආශාස දෙනකොට ආශාසය දන්නා වගේමයි ඒක නාම ධර්මයක් ගන්න මේක නාම ධර්මයක්. හරි දැන් ආශාවක් තියෙනවා ආශාවක් තියෙනවා දන්නවනම් ඒ සතියේනේ ඒ තමයි අඛණ්ඩව පවතින ද්වේෂයක් තිබුණයි කියන වෙලාවේ සත්‍ය තිබුණද නැද්ද කියන එකට කට උත්තර දෙනවනම් ඒ ලියපෙක් කරනවා. ඊට පස්සේ අනිත් දවසේ මේකට අවදි වෙනවා නම් මට දැන් ද්වේෂය තියෙනවා ද්වේෂෙත් තියෙනවා ගන්න වළක්වන්න බෑනේ. ඉතින් ඒක ලාභයක්ද පාඩුවක්ද කියන එක මට විස්තර කරන්න පුළුවන්. ද්වේෂයේ ඉන්න බව දැන ගැනීම සත්‍යද නැද්ද? ඒක නිසා ඔය ඇමරිකාවේ මේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ගහුවට පස්සේ දලයි ලාමතුමා යෝජනා කරා මයින් ලයිෆ් සොසයිටි එකට අපි මේ ඩිස්ට්‍රක්ටිව් ඉමෝෂන්ස් ගැන ඒ කියන්නේ නාස්තික ඉමෝෂන් වලට කියලා කියන්නේ මානසික ආකාරික ඉමෝෂන් ඉමෝෂන් කියනකොට කියන්නේ මනසේ පාට වර්ණ ගැනීම කියලා සාකච්ඡා කරලා ඉමෝෂන් හතක් අඳුනගත්තා ඒකලෙල ලෝකේ ඉන්න හොඳම මේ රචකයෝ හතර දෙනෙක් seven destructive emotions කියලා එක එක පොත ලිව්වා. ඔය දෝත්මන් කියන එක තමයි ලිව්වේ ද්වේෂය ගැන. එයා ලියලා තියෙනවා කොන්ට්‍රොවර්සි එක ගොඩක් සත්‍ය ගැන දන්න කට්ටිය කතා කරා, සදාචාරය ගැන කතා කරා, ලෝක සාමය ගැන කතා කරා. ඒක සමරයිස් කරලා පිළිගන්නවද කිව්වා මේක පස්සේ කවදාකවත් මම ද්වේෂයෙන් නම් ද්වේෂ කරන්නේ නැහැ. ද්වේෂයට ද්වේෂ කරන්න කරන්න බැහැ. ප්‍රේම නිකන් ලාවට වගේ පොඩක් ප්‍රේම කරන්න බෝ ඉවරයි. මයිලකට තියෙන ද්වේෂමය අනේ කොච්චර ලෝකෝ දෙයක්ද බාට පස්සේ දිගටම මට සතිය තියෙන ඔබ දිගටම මයිලගේ ඉන්නවනේ බුදු ආමතුරු වගේ අනේ ටිකක් කළා හිටපන් කිව්වනම් ද්වේෂයට මොනවාක් කරගන්න බෑ. ද්වේෂයට ඕන අත්‍යවශ්‍ය පොහොර තමයි ඒකට නදකින් කියන්නේ. ද්වේෂෙන් ද්වේෂ කරන විදිහ අපි නිකන් කටුකයි අටුල් කරන්න ඕන නැතුව ගපේ ද්වේෂෙ එන්න තිසර ද්වේෂ කරලා ඉවරනේ. එනිසා කෝද භාෂක සූත්‍රයේ ඉස්සනම් මම කියුවේ අතර මේ බ්‍රහ්මා සාමුද්‍රන්ගේ නිදර්ශනයක් කරනවා ඒ බුදුජානනාංශයේ දේශනා කරපු සූත්‍රය සංගතකාරී තියෙන්නේ කෝද භාෂක ඒ රජ කෙනෙක් <clears throat> ප්‍රාන්ත රාජ්‍යයක තිබුද විනෝදයක් පලක්වන්න බතින් පිට වෙනවා මාලිගාවෙන් පිට වෙනවා මාලිගාවෙන් පිට වෙනකොට රජුන්ට ඈතට යෑම ආරම්භ කරනවා රාජ මාලිගාවට විශාල යක්ෙක් ඇවිල්ලා සියලු රාජකෝෂය යටපත් කරගෙන සිංහාසනෙ උඩ ඉන්නවා කියලා. ඉතින් ඒ රජුට ඇතුළට එනකොටම ගේට්ටු ඉන්න මනුස්සයෙක් කියනවා අනේ දෙවියන් වහන්සේ රාජකාරී කරගන්න බැරි වුණා. ඉස්සල්ලාම ආවේ මයි ළඟට. මම ආපු ගමන් යාට මේ යන්න දෙන්න බැරි වුණා කියනකොට මිනිහා ලොකු වෙන පටන් ගත්තා. ඊට පස්සේ මාව තල්ලු කරන ඇතුළට ගියා. මම ඇතුළේ ඉන්න කට්ටිය. ඒ ඇතුළේ ඉන්න කට්ටියත් එන්නේ නැවිලා යාට අරස් කැපුවා. ඊට හරස් කපන්න කපන්න ලුක් බලනවා බලවත් වෙනවා. දැන් ගිහලා සිංහාසනයට වෙලා ඉන්නවා මොන තාලෙමත් අයින් කරන්න බෑ ඒක. ඒ රජුගේ කාරණාව තේරුම් ගන්න ඔබල පැත්තට ගිහලා ඔබලට තේරෙන්නේ ඕක කරන්නේ කියලා ළඟට ගිහලා කතා කරලා කියනවාද යක්ෂයාට සිංහාසනේ එනවා. අනේ පොඩ කාලයකට පස්සේ දැක්කේ බලන්න මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ආගන්තුක සංග්‍රහ කරන්න. මම නැත්නම් මේ ඉන්න වෙලාව ගාවන මම කොච්චර සලකනවද? තේ ටිකක් හම්බුනද? ආයේ තේරුම්පද? ඉන්න කියන තැනක් තියෙනවද? කියලා රජුගේ ළඟට යනකොට යනකොට පුංචි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ළඟට ගිහිල්ලා කොහොම ආදරෙන්ම හරිම සන්තෝෂන රාජ්‍ය නායකයෙක් වශයෙන් ඔබ වගේ කෙනෙක් අපේ රාජ්‍යට එන්නේ ගැන අනේ කනගාටු වෙනවා කියන්නේ කියන්න පුංචි උනාට පස්සේ කිනිසුටෙක් වගේ උනාට පස්සේ ගිහිල්ලා දැනගෙන යාකට නම් ඉවරයි. ද්වේෂ කරන්න කරන්න මෙහා බලවත් වෙනවා. යාගේ ආහාරයේ ද්වේෂය ඉතින් අපි ළඟට එනකොට ද්වේෂකකට උතුනේ ඉච්චරයි. ඒකයි බුදුන් කියන්නේ නැහි වේරේන වේරාණි සම්මන්තිය පුදාචන අවේරේනිච සම්මන්තිය සදම්මෝ සනන්දන. මේ ඒකට මේකේ නෝන්ජලේ පාඩ. බය ආදු කෙනෙක් කොහේ යා කුඹනවා මම යටත් වෙනවා කියලා. නෑ යා පරාදයි පටන් ගන්න ඉස්සෙල්ලා පරාදයි. අපිට කරන්න තියෙන හොඳටම ද්වේෂයෙන් දෙන බව දැනන අනේ වාහු නිසා බලපංගු දැන් සත්‍ය පවත්තන දිගටම ආරම්භයක් තියෙනවා ඔබ යන්නේ නැත්නම් කිව්වද අනේ හොඳයි කියලා ද්වේෂයට සත්‍ය පිටවන්න ගියා නම් අපි බොහොම ඉක්මනට නඩක් මොකද ද්වේෂය ප්‍රඥාවේ අනිත් පැත්ත ද්වේෂය චෛතසික තමයි උඹ ප්‍රඥාවන්ත ලෝකේ යහනේ එන්නේ ද්වේෂය කියන කෙනා එනිසා යාට බොහොම ඉක්මන් යා මේ චිත්තා විඥාන. ප්‍රත්‍යචරිතය. මතක තියාගන්න එකම රහසේදී වෛර කරන එකනට වෛර ප්‍රේම කරන්නේ. ද්වේෂ කරන්න බෑ. ද්වේෂ කරපු ගමන් බැරෙනවා. ප්‍රේම කරපු ගමන් ලම්බයි. ඒක නිසා ද්වේෂයෙන් හිටපු ටික සතියෙන් හිටියද නැද්ද කියන එක පරීක්ෂා කරන්න. එතකොට අන්තිම හරිය ප්‍රශ්නේ ආන කරන්නේ. අර මෙතන උසාවියට කැඳපු කෙනාගේ ප්‍රශ්නේමයි වෙන පැත්තකින් අහලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින්වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේදී ආනාපාන සතියේ ටික වේලාවක් විනාඩි 20ක් පමණ සිත පැවතුනි. ඉන්පසු දකුණු කකුලේ වේදනාවක් දැනි ඒ කෙරෙහි සිත යොමු විය. වේදනාවක් යයි සිතමින් මෙනෙහි කරද්දී දනහිසේ වේදනාව දනහිස හා විලුඹ දක්වා යලි දනහිසේ ඉහළ උකුල දක්වා ලෙසින් මෙනෙහි කළෙමි. ශරීරයේ දැවිල්ලක්ද තනින් තන දැනුනි. ඉන්පසු හෘදය ස්පන්දනය හොඳින් දැනුනි. ශරීරයේ පුරා රත් වීමද දැනුනි. ශරීරයේ හෘදයේ සිට පපු දෙස ගැහෙන බවද වැටහුණි. සතිය හොඳින් පැවතුණි. බියක් හෝ සතියේ වෙනසක් නොවුණි. මා ආනාපාන සතිය මෙනෙහි කළද එහි නොරැඳී යලිත් වේදනාවටම අවධානය යොමු විය. යලිත් යලිත් වේදනාව මෙනෙහි කරමින් ඉදිරියට යා යුතුයද නැතිනම් ආනාපානය සතියේම පැවැත්විය යුතුයදයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේ කෙනාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ආනාපානය අඳුරන්නේ වේදනාවක් හරහාමනේ නැත්නම් කොහොමද ආනාපානය අඳුරගන්නේ ආනාපාන කියන්නේ පිළිවීමක් තමයි උණුසුම් භාව විඳිනවා සීතල භාව විඳිනවා ගොරෝසු භාව විඳිනවා ඉතින් මේ මේ වේදනාවයි මේ වේදනාවයි දෙක කොහොම හරි දෙකම සතියේ දෙකම අය ඇතුළේ නිති නිසා මේකට යනද මේකට යනද කියන එකම එක දර්ශකයයි කියන්නේ ප්‍රකට දෙයක් ප්‍රකට ඒ වේදනාව නම් ඒකට යනවා. ප්‍රකට ආනාපාන වේදනාව නම් ඒකට යනවා. සරල ප්‍රශ්නයක් මම අහන්නේ ආනාපානයේ විඳිනවා එන්නේ අපි කරන්නේ විඳින වේදනාවක් නැති වෙන මොකක්ද ආනාපාන කියුවත් වේදනාවක් තමයි. නමුත් මෙතන මේ වේදනාව කියන වචනේ සිංහලෙන් පාවිච්චි කරන්නේ දුක්ඛ වේදනාව. බුදුජානනාංශේ පාවිච්චි කරන්නේ විඳීමට. එනිසා මේ කතා කරන්නේ දුක්ඛ වේදනාවක් ගැන. නමුත් ආනාපාන කියන්නේ බුද්ධ වාසනාවේ භාෂිතය සිට විඳීමක්. සීතල උණුසුම කම්පන චංචල පිළිමැදී ඔක්කොම වෙන්නේ මේ නිසා වඩා ප්‍රකට මොකක්ද ඒකද කියන්නේ එකයි සරල උත්තර ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ භාවනා කිරීමේදී වඩා නිවැරදි ක්‍රමය වනුයේ 1 එකම භාවනාවක් දිගට කිරීමද 2 බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, ආනාපාන භාවනාව මේ තුනම එකම අවස්ථාවේ කිරීමද තුන ආනාපාන භාවනාව ටික වේලාවක් කරගෙන යාමේදී ආස්වාස ප්‍රස්වාස කිරීම දැනගැනීමට නොහැකි වෙනවා. එයට හේතුව කුමක්ද? කොටස් දෙකක් වගේ ප්‍රශ්න දීලා තියෙනවා. භාවනා කියනක තහනම් වචනේ කියලා ආය ප්‍රශ්න කියවන්න බෑ. ගරුතර ස්වාමින් වහන්ස සතිය වැඩිීමේදී වඩා නිවැරදි ක්‍රමය වනුයේ එකම භාවනාවක් දිගට කිරීමද එකම සතියක් දිගට කිරීමද හරි එකම සතියක් දිගට වැඩිවීමද දෙක බුද්ධානුස්සතිය මෛත්‍රී භාවනාව ආනාපාන සතිය මේ තුනම එකම අවස්ථාවේ කිරීමද? පළවෙනි කොටස ප්‍රශ්නේ එක. ඒක නිසා වඩන්න ඕනේ සතිය නම. මොන දේ කරලාද සතිය වඩන්න මම වේ ඉස්සරවනේ ඉන්නකොට කියන්නේ මට කරගන්න බැරි තරම් වැඩ ගොඩක් තියෙනවා. කවුරු කරත් ඉස්සරවනේ කටයුතු යන නිසා මම කියනවා තොපි කාගෙන් කෑවත් මට අප්පා කියනවනම් එච්චරයි. ඉස්සන්වනේ උඹල ඕන උඹල වැඩ යන්න මට තාත්තා කියනවා හිතේ මම කොහොමද තයියන්නේ තොපි කාගෙන් ගෑවත් මට අප්පා කියනවා එනිසා මොන දාංගටයක් දාලාටි හති වල ඉවරයි ඔකට බුද්ධාන සතිය කිව්වත් ආනපන සතිය කිව්වත් කායගත සතියවත් මොනවා කිව්වත් සතිය තියෙන්නේ ඔය තුනක් එකවර වඩන්න පුළුවන් කියන එක දාන බුදුහාම පිළිගන්නේ නැහැ වන්දෝ කියකටයි එකයි පුළුවන් නේ එනිසා කොයි එකෙන් හරි සතිය වැඩෙනවා නම් අපි දිනුවා ඔය නංවනම් ගොඩක් ඉගෙන ගන්නක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ අනුවත් කමක් නැහැ. තමයි දිගටම එළඹ සිටි ගතිය. එහෙම නැත්නම් ගත්ත අරමුණ පිට දෙසලා යනකොට දා බහින ගතිය වැඩෙනවා නම් ඒක වඩා. ඒ නිසා සතිපට්ඨාන කියන වචනේ සතිය කියන එක ස්ථාපිත කරන එක ප්‍රධානයි කියලා කියන හොඳට බස්ස ගන්න එක හොඳට පටල කරගන්න එක හොඳට තැම්පත් කරගන්න එක අපිට කරන්න ඕන නිසා කොයි එක හරි කරලා බලලා වැඩියෙන්ම සතිය වෙන දේ කරන්න ඒක හරියට කියනවා නම් ගහක මුල් තිබුණාට වැඩිම ඕජාව තියෙන දිහාට වැඩිම වතුර තියෙන දිහාට තමයි මුල වැවෙන්නේ. ඒක මේ මුල භෞතික විද්‍යාව වෙනන පාංශු විද්‍යාව වෙනන මේ භූමි සමතය ඉගෙනගෙන කරන දෙයක්. මෙයා දන්නවට ඕන කරන දේ ඒ දිහාට ගන්න. ඒ නිසා සත්‍ය වඩා වැටෙන තැනට පාවිච්චි කරන එකයි කරන්නේ. ඒ ප්‍රශ්නේ දෙවෙනි කොටස ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ටික වේලාවක් කරගෙන යාමේදී ආශ්වාස ප්‍රශ්වාස කිරීම දැන ගැනීමට නොහැකි වෙනවා. එයට හේතුව කුමක්ද? ගාම්කාරයකට ගැහුවට පස්සේ එන්නේ එන්නේ නොදැන වෙන එකට මම මොකද කරන්නේ අප්පා මම අංකරොල් දෙයක් මේ නිත්‍ය සංඥාව කොච්චර බැදිලාද අපි මොනවා හරි වෙනස් වුණත් නේද මොනවා හරි වෙනස් වුණොත් ආඩපාඩු මේ බුදුන්ස සඳහන් කරන මේ නිත්‍ය සංඥාව ගේන්න මනුස්සයට භාවනා හැම දිනුවක්ම කෙනහිල්ලක් වගේ තේරෙනවා. හැම දිනුවක්ම සතිය කැඩිල්ලක් වගේ තේරෙනවා. ඒ නිසා පොඩිවට ලාවට මේ ගිරිමානන්ද සූත්‍රය කියන පළවෙනි මේක අනිච්ච සංඥා, ඊගාට අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා. මේ අනිච්ච සංඥා පාඩේ පොඩ්ඩක් කියවලා වාගේ ඉන්න භාවනා. අතමාචානන්ද අනිච්ච සංඥා, ඉදානන්ද විකෝ ඊට පුරාණ පාටේ ඉතින් මේ පොඩ්ඩ වෙනස් වෙච්ච එක මම මොන හරි වෙනස් වෙච්ච එක මම නඩු දිනවයි කියලා කියන්නේ. කවදාකවත් අනිච්ච සංඥා පිළිබඳ හැඟීමක් නැහැ. ඉතින් ඒකකට භාවනා දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙන්න වෙනස් වෙන්නේ දියුණුවක් වෙන්නෙම නැහැ. ඒ නිසා ඕනම දෙයක් භාවනා වෙන්න පුළුවන්. එකකටවත් නඩු කියන්නත් එපා. චෝදනා කරන්නත් එපා. ඉල්ලීම් කරන්නත් එපා. විරුද්ධ වෙන්නත් එපා. ඒක භාවනා දියුණුවක් කියලා හිතන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ අවසාන ලිඛිත ප්‍රශ්නය මෑතක සිට භාවනාවට සම්බන්ධ වී එය දියුණු කර ගැනීමට වෙහෙසෙමි. දැනට හුස්ම රැල්ල දැනෙන්නේ නැත. ආයාසයෙන් දැනගත හැකි. උපදේශක් දෙන්නේ නම් මැනවි නිවන් සුව පතමි. ඒකට උපදේශ පන්තියක් තියෙනවා. දැන් අද උදේ මතක් කරේ ආනාපාන මතක් කරනවා. ඒක ඉඳගෙන ඉඳලා හොඳට පටලව ඉන්න බව මම ඉන්නවා. ඉඳගෙන ඉන්න බව දන්නවනම් 100 100ක් සතියේ තියෙනවා. 100 100ක් ලකුණු ලැබෙනවා. අතිරේක ලාභයක් තමයි ඉඳගෙන ඉන්නකොට දැන් ආශාස් ප්‍රසාරෝ තීවි නැතිලිමෝ වේදනාව ඕනෙම දෙයක්. නමුත් සාමාන්‍යයෙන් ඉන්න බව තේරෙනවා නම් නැත්නම් ඉරියව්ව තේරෙනවා නම් හොඳටම ආධුනිකයෙකුට උත්සාහමත්ම ප්‍රයෝජනවත් වෙනවා නමුත් මතක තියාගන්න රහත් වෙනකොටත් ඔච්චරයි වෙන්නේ. ඔය කොච්චර රවුමක් ගහලා අන්තිමට එන්නේ වටම ගිහින් ගෙතමා වගේ මේ ඉන්නේ ඉරියව්වේ තමයි ඔක්කොම තියෙන්නේ. නිසා ආනපන දිගේ ගිහිල්ලා ආපහු ගිහින් තින්නේ ඉන්න කය තමයි. ඒ නිසා ආනපන ගැන දැනෙනවා හෝ ආයාස කරන හෝ පැත්තක තියලා මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන බව දැනගන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක්. ඒක ආධුනික මනස වුණාට කෙලවරක් නැති ඉන්න යන පුළුවන් දොර කවුරු යොත් වීමක් නේද ඒක දැනනවා නම් ප්‍රමාණවත් කියලා කියනවා. ඉතින් ඔබ බැරි කහමාරක් කරන් කියනවා. අනිතනේ අපි වෙන් කරගත්ත කාර්යය පිටචරයි. ඒ නිසා අපි මෙතනින් සාකච්ඡා නැත කරන සාකච්ඡා සාර්ථකයි කියලා මම හිතනවා. කවුරුත් කගේ අහලා තියෙන්නේ මේ ගොඩක් අදාළ ප්‍රශ්න. ඉතින් ටික දවසක් මේ ඉදිරි කරගෙන කරගෙන යනකොට ප්‍රශ්න ඇහිමේ කලාව ඉගෙන ගනි. ඒක සඳහා නිසන්වලින් අපි හදලා තියෙනවා විශේෂ මහසි අධ්‍යස්ථානයෙන් අපිට දීලා තියෙනවා කමඨහනක් ඉල්ලනකොට නැත්නම් කමඨාංශ සුද්ධ කරනකොට වාර්තාව ඊයේ හැදී. සුදාන් වාර්තා කරන්න හැදී කියලා. ඒක තමයි මම කියනවා මේ මහසීසයරෝ ස්වාමීන් වහන්සේගේ අස්සේ ආපු පඬිතු ස්වාමීන් වහන්සේ අපි යනකොට හම්බෙන්නේ දැන්. දැනට ඉන්නේ පඬිතු ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ දායාද කරපු අතිරේක ලාභය තමයි තමන්ගේ අත්දැකීම් වාර්තා කරන හැටි. ඒක හරියට උසාවියට ගිහලා උසාවියේ භාෂාවෙන් කියන්නේ. ඔය වල්පල් කතා කරනකොට නඩුකාරයා අහන්නේ. ඒක දන්නවනම් මෙන්න මෙතන හන්දියේ මෙන්න උඩ තට්ටුවේදී මට කිව්වේ මේ හිටපු අපේ ගම්පා බේමිසිරි ස්වාමීන් වහන්සේ 1992 දී මට ඒක දන්නවනම් ආයතන භාවනා ශීල 50ක් කරා. භාවනා කරලා භාවනා දැකීම ගුරුවරට කියන්න දන්නවනම් භාවනා ශීල 50ක් කියලා. මට තේරෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන පස්සේ මෙතන ඉන්න මොකදනේ අපි ඉන්ටර්නෙට් ගොඩක් භාවනා කරලා තියෙනවා. මොකද්ද බැරිය යුත්තේ මොකද්ද කිය යුත්තේ කියලා දන්නවා. එහෙම නැත්නම් ගොඩක් ඉල්ලන් හරලා තියෙනවා. ඔගොල්ලෝ මැණික් අඳුනන්නේ නැහැ. ඔය ඉතින් මැටිත් අත ගන්නවා, මැණිකුත් අත ගන්නවා, ගෙවුදත් අත ගන්නවා. ඔහි අනානා ඉන්නවා. ඉතින් අහුවෙච්චාම මැණික ගන්න දන්නේ නැහැ. ඉතින් පොඩි කාර්ය මැණික කටේ දාගෙන යන තමන් කරන්නේ ඉල්ලම කොට ගන්නවා, මතුරුව ගන්නවා, නියුබෝනිය හදා ගන්නවා, ඩෙන්ගු හදා ගන්නවා. නමුත් මැණික් අඳුරන්නේ නැතුව මැණික් ගන්න මිනිස්සු. ඒ නරක නෑ. ඒ නිසා කර්මා කරලා අපි මේ කොහෙද යන්න හදන්නේ කියන එකට මම සරල උත්තර දෙනවා සත්‍ය කියන එක කියලා. සත්‍ය කියන්නේ නිවන කියලා හිතාගන්න. සත්‍ය වැඩි වීම සඳහා යන ගමනක් සඳහා මේ යතන ප්‍රයත්න යොදන්නේ ඒක ප්‍රකාශ කරනදී අපි ඉල්ලන දේ, දෙන දේ, කතා කරන දේ ඍජු වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් ඔක්කොම තේරුම් සරණයි. අපි පැය භාගයකට පස්සේ අවබෝධ ප්‍රශ්නයක් කෙනෙකුට ඔක්කොම පොඩ්ඩක් ඉවසන්න. ආන්දෝලනයේ සාමාන්‍ය කරනකොට මුලින් කිවිද අපරාධම කියලා සිය පවත්වන යන උත්තර ඉදෙන්නේ කියලා උත්සාහ කරනවා මම කියන්නේ පවත්වන්න එහෙම කරගෙන යනකොට ඉවෙහිදම වගේ ඒ සාහන් කියන එක වෙන්න ගන්නවා එතකොට ගම්බීරී වැඩි වෙනවා වගේ දෙයක් වෙනවා ඒ අයිත වඩා හොඳට සතිය පවත්වන්න පුළුවන්කමක් තියෙන ඒක කවුරු ඉස්සරහට ඒක ගහන්න නැහැ මේකේ ඇවිදින ස්වභාවයක් තියෙනවා ඒකේ සාමාන්‍යයට ඇත්තටම අර සක්මන කියන එක දන්නේ නැති නිසා අපි ඇගේ සක්මන් වලක් හදාගෙනට ගිහිල්ලා යටි කායට හිත යොදලා මේ වම මේ දකුණ කියලා මේක උහුරු කරගන්නවා උහුරු කරන තාකල් භාවනාවක් වෙන්නේ භාවනාව වෙන්නේ අනායාසයෙන් සක්මන වෙන දවසට ඉතින් එතෙන්ට යනවා කොච්චර සක්මන් කරන්න වෙයිද එතකොට මේ වම දකුණ වශයෙන් නෙවෙයි තියෙන්නේ gediy වශයෙන්ම තියෙනවා මම ඇවිදිනවා කියන්නේ. ඒ කියන්නේ ඒ උසක්මට මම බුරු වෙලා Tamante එක සිද්ධි වෙලා දිගට යන තැන. ඒක කියන්නේ මුල් වෙලාවේදී අපි හරියට වම දකුණ වශයෙන් විස්තර ඉල්ලන වෙලාව මේකට හුරු කරගන්න වෙනවා. ඒ හුරුවට ලැබෙන අතවාසිය තමයි ඔක්කොම තේරෙනවා. මම ඇවිදින බව තේරෙනවා, සංසත් ඇහෙන බව තේරෙනවා. හැබැයි නික අනායාස ගතියක්. දැඩි කම්බේ කැවිදිනවා වගේ එනලා පුරුෂෙත් දින එන ගැහුවා වගේ නෑ සෝතහවෙන් ඇවිදින ගතිය දෙනවා. ඒක තමයි සත්‍ය මෝරච්ච අවස්ථාව. නමුත් ප්‍රශ්න කරන මතක් කරන්න ඕනේ එහෙම කරගන්න බැරි වෙලාවක් එනවා වෙලාවකට. උච්චර හිතේ ඒ වෙලාවට ආයෙ වම දමුණ කරන්න ආධුනිකයෙක් වෙන්න ඉගෙන ගන්න. අවශ්‍ය වුණොත් අපිට ඉඳපුවා අම්මා මරණයි කියලා හිතන්න, ගෙදගිනි ගත්තයි කියලා හිතන්න නැත්නම් දරුවා මරණයි. එතකොට අපේ හිත සම්පූර්ණ වක්ෂිත ගලේ යවගේ නන්නත්තර. එතකොට ඔය ඔය එකලස නැහැ. ගෙඩිය පිටින් බලන්න බෑ. සක්මට යන්න හිත දෙන්නේ නැහැ. එතකොට හිතා ගන්න ඕනේ දැන් ඉගුවා බෑ. දැන් ආයෙත් ගිහිල්ලා 1 2 අර ඉලක්කම් චිංගරම් කරනවා වගේ අතෙන්ද යන්න නිහතමානීකම තියාගන්න. වාසියට ගියාට පස්සේ ගෙඩිය පිටින් තේරෙන්නේ ආයෙ 1 2 ගණන් කරන්න යන්නත් එපා. වම් දකුණ යන්නත් එපා. සාමාන්‍ය අනායාසයෙන් කියන සක්මන වැඩි වැඩි උනන්දු කරන එකක් කරන්නේ. පාදේ වම් පාදේ යන විදිහ පාදේ උස්සනවා දෙලිනවා තවරනවා උස්සනවා දෙලිනවා තවරනවා අන්නේ ඒක තමයි මෙහෙ කරගෙන ඉන්න බවකට එතකොට මොකද තියෙන්නේ සතිය වැඩෙනවා කියලා තේරෙනවද නැත්නම් මේ මන්ත්‍රයක් කියන වගේ නිකන් ඔළුව කියවන විතර සතිය කියන්නේ සාමාන්‍ය වස්තුවේ භාවනාවට විදිහට ඉවරදෙන්නේ කරනවා සතිය එක් කරන්නේ නෑ ඒකට සතිය වැඩෙනවා නම් ක්‍රමේ හරි තමන්න තේරෙනවා නම් වැඩි වෙන්න වැඩි පියවර ගන්නක් සතිය ගත කරන්න පුළුවන් ඒකට ප්‍රියම නාමකත් කොට කියනවා ගිය ගමන් මේකට සතිය පිටව ගන්නත් පුළුවන් කියලා මේ උපක්‍රමේ හරි අපිට ඕන කරලා තියෙන්නේ මන්ත්‍රේවත් ජප මන්ත්‍රේවත් ඒව නෙවෙයි මේ කරන ප්‍රයත්න නිසා තමන් මේ විදින වෙලෙත් එළඹ වාසය කරන්න පුළුවන්. තමන් ඒකට යෙදිලා ගත කරනවාද කියන එක අවශ්‍ය වෙනවා. මෙනෙහි කරන ක්‍රමය ආධුනිකයන් විසින් පාවිච්චි කරන මෙවලමක් විතරයි. ඒ මෙවලෙ මොනවාට පස්සේ පැත්තකට දානවා. අවශ්‍ය වුණොත් නැවත පාවිච්චි කරන්න. මෙවලමත් එක්ක දිවිසුම් ගන්න යන්න එපා. එතකොට එතකොට බෑ. හොඳයි එමනම් අපි පැය භාගයක විවේකයක්. ඒ භාගෙ විතර පස්සේ අපි පරියක් යනවා. ඒ කියන්නේ දෙකම ඇන්ල තුනම ආරම්භකම් අපි පැයක් තියෙනවා. ඒකේ සක්මන් කරන සාකලම් රස ගන්න. තුනම ආට විතර පරියන්කයකට රැස් වෙනවා. සියලු දිනාටම චේතවල සාරායි.